අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ ශාන්තන පිටපත්නේ අපි ටොරොන්ටෝ මහා විහාරය පදනම් කරගත් අපේ භාවනා වැඩමුළුවේ අදත් ධර්ම දේශනා වාරයට මෙලා තියෙන්නේ සියලු දෙනා සඳහා tempat කරලා ධර්ම ගෞරවයෙන් සාදු පාරක් මොකක්ද අද වෙලාවට සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ විඥාන චිතියෝ සබ්බ අභිධානං තථාගතෝ චිත්තාන් වේතං ඥානාති විමුක්තං තං පරායනං කරකටේ ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි නෙට්වර්ක් දේශනා හරහා තේරුම් ගන්න විදිහට මේ පොසාල මානවකයාගේ ප්‍රශ්න අනුව සර්වචන් වහන්සේගේ උත්තරයයි මේ විදිහට ඉන්නේ ඒ මානවකයා තමන්ගේ ගුරු වහන්සේ භාවනා ඉදරාඥයන්ගේ මෙහෙවීම අනුව සර්වචනාංශී විදියට පැමිණිලා ඒ කියන ලද විස්තර කරලා ක්‍රමයක ඒ දිශාකනා කුසලාක්ෂණ දැකලා ඒ වගේම බාලක ප්‍රාඥයට දැනගන්න ඕනේ අරම පිළිකරගෙන තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා ජීවිත ඥානාත් හම්බ වෙච්ච ලාවේ කාරණා කාරණා දැනගන්න ඒ අනුව ඒ පොතාල කියන මානවකයා ආනමා විභූතං රූප සංජීවය මේ රූප සංඥාවගේ විභූත අවස්ථාව නොපෙළෙන තරමට චිමු කරගත්ත වෙලාවේදී ඒ රූපේ විතරක් නෙවෙයි ඊට පස්සේ වේදනා සංඥා සංඛාර කියන අනිකුත් ශබ්බකාය පංචස්කන්ධය මේ ආකාරයක ක්‍රමයෙන් සූක්ෂම භාවයට තුනී භාවයට පෙනෙන නොපෙනෙන මට්ටමකට ආශ්‍රය මේ මම මේ මම නෙවෙයි කියලා වෙනසක් හඳුනා ගන්න බැරි මට්ටමට ගිය අවස්ථාවක් පිළිබඳවයි මම මේ ඔබාගේ අහන්නේ අන්නේ හිම වෙච්ච කෙනෙකුට ඔබාගේ මොකටද දෙන උපදේශ පන්ති නැත්නම් කොහොමද ඒක නා මෙහෙවන්නේ යා උපනායනය කරන්නේ කොහොමද කියන්නේ. පළවෙනි එක තමයි මෙන්න මෙවැනි මානසික අත්‍යක්මයන්දී ඔබ ආංශ දෙක බාර ගන්නකොට මේක ඔබ ආංශික දේශනාවම ගලපෙනවද කියලා තමයි මේ භාවනා කමටහන ඉදිරිපත් කරන්නේ. ඒක ලාම මේක හරිනම් මේක වෙන්න පුළුවන් දෙයක් නම් ස්වභාවික දෙයක් නම් එවැනි මත්තපක ඉන්න කෙනෙකුට ඔබ වහන්සේ අරවචන් වහන්සේගේ මොකක්ද දෙන උපදේශය මොකද්ද මෙයා කළ යුත්තේ? ඉදිරියට කළ යුතු ක්‍රියාකලාපය කොහොමද කියලා සර්වඥාන්සිට තමන්ගේ භාවනා විස්තර දීලා ඒකට අදාළ උපදේශ බලාපොරොත්තු වෙන එක. ඉතින් මේක අපි සාමාන්‍යයෙන් කම්දාන් සුද්ධ කරනකොට අපි කරන වැඩේ. ඉතින් ඒ සඳහා මේකේ හොඳටම පැහැදිලි ඒකට අනුසුද්ධ කරන්න කියන්නේ මම ආසවලාගේ ගෝලයා. මම ආවේ දකුණු දිගේ ඉඳලා මම ආවේ උතුරු දිගේ ඉඳලා මට කමඨාන සුද්ධ කරලා දෙන්න කියලා කිසිම අදාළ නැති මාතෘකාවක් නෙවෙයි සර්වචනාචේ කමඨාන නිගයි. තමන්ගේ භාවනාවේදී ඉදිරිපත් වෙන අත්දැකීමක් තමයි ඉදිරිපත් කරන්නේ. ඉදිරිපත් කරන සර්වචනාචික ඒ මම මේ කියන දේ මේ කියන මානසික මට්ටම වැඩහනවා මේක බාර ගන්නවද කියලා අහලා ඒක හරිනම් ඒකට ඉදිරියට යන්න මේ උපදේශයක් පතනවා. ඒක නිසා ඒක මේ අද ඉන්න 2006 ඉඳලා පස්සේ සර්වඥාචි අනුගමනය කරන විචු විචු විපාසක පාසක අපට ඒ පොසාර මානව කියන්න ආදර්ශ ඉදිරියට කළ දිනනවා ප්‍රායෝගික අදාළ ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා ඒක එක විදිහක ආශ්චර්ය ධර්මයක් මොකද මේ පොසාර මානව කියලා කියන්නේ ආදාන දීලා දීලා කරලා උදාහරණ ඇවිල්ලා කිසිම තරම් තරම් කෙනෙක් නෙවෙයි හැබැයි මේ අපි කරන වගේම මේ ලෝකයේ තියෙන දුක තේරුම් අරගෙන මොකද්ද මේ ජීවිතය කියන්නේ මොකද්ද මේ මමයා කියලා කියන්නේ මොකද්ද මේ මේ කරුණ කැඳිලි මොකද්ද මේක කියලා කියලා අපි එක එකනේ හිතපෝ හිතවිල්ලටම සම්පාත වෙලා කියනවා. ඒ මන්දිවට ගිහිය අතහැරලා තියෙනවා. අතල පූර්ණ කාලීනව ගුරු රැකගෙන භාවනා කරලා තියෙනවා. ඒ භාවනා කරනකොට තමන් බලාපොරොත්තු වෙච්ච විදිහට යම් යම් මානසික තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. දැන් ඒ කරපු සියල්ලම බුදුපත් වෙලි සිකප්පත් කරන්නේ ධෛර්යයේ විසින් බුදුදහම වාසී දෙයක් කරලා දැන් බුදුරජාණන් වහන්සේගේ පත්‍රයට පස්සේ ඒ මානවකයාට තමයි ඉතිහාස කතාව කියන්නේමක් නෑ. තමයි යාළුවෙකුගේ ජාතකේ මොකක්වත් ඕනේ. බුදුහාමුදුරුවෝ සත්‍යය නම් තමයි මේ භාවනා කරන කෙනෙකුට මානසික තත්ත්වය හරහායි සංවේදනය සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අපට කෙලිම නඩුව ඇහෙන්න ඕනේ නම් නඩුවට අදාළ සාක්ෂි දෙන්න මිසක් වටවිට කතා කරන්න දුක් දුකල. අපට තියෙන ප්‍රශ්නේ තමයි මට හිතෙන විදිහට මේ භාවනා කරනකොට වැටහෙන දේ කියා ගන්න බැහැ. ඒ කියා ගන්න බැරි මොකද? ඒ අපේ භාෂාව තියෙන තණ්හාවට බැඳිච්ච බාධා. දෘෂ්ටියට බැඳිච්ච භාෂාවක්. මාන්නයට බැඳිච්ච භාෂාවක්. ඉතින් අපිට තණ්හා මාන දිට්ඨි වඩන්න මේ භාෂාව හරි ෂෝක්. ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ආයෙත් ඒක තමයි හිතුවතු සම්පත්‍ය ලැබලා තියෙන්නේ. ඒක භාෂා විශාරද වෙන්න පුළුවන්, ව්‍යාකරණ විශාරද වෙන්න පුළුවන්, සංවේදනය කියලා විශාරද වෙන්න පුළුවන්. නමුත් මේ මම කියන්නේ මොකක්ද? භාවනා කරන වැටහෙන්නේ මොකක්ද? අද්දුරු ප්‍රත්‍යක්ෂ මොකක්ද කියන මේ භාෂාව බලුවේ. මේ භාෂාව සම්පූර්ණයෙන්ම අවචාවට යනවා. ඉතින් අවාසනාව කියන්නේ අවාසනාව කියන්නේ භාෂාව නැතුව නිකම්පණ විරුද්ධ කරගන්නත් ඒ නැත්නම් අපිට සංවිධානය කරගන්න බෑ. ඒ කියන්නේ භාෂාව පාවිච්චි කරනකොට ගන්නවා විචිත කරන ලෝකයේ හදාගත්ත භාෂාව. පංච දෝකරගෙන තණ්හා නැති, මාන නැති, දික්ටි නැති, ඇත්ත ඇති හැටි කියන එක. ඉතින් මතක තියාගන්න භාෂාව කියන්නේ අතිශයෝක්තියක් විතරයි. විකෝදාවක් සත්‍යයක්. ඒසා ඒකේ භාෂාව ශක්තියට පාවිච්චි කරනවා. ශක්ති ප්‍රකාශ කරන පාවිච්චි කරනකොට සර්වඥාන්ති සඳහන් කරන කතා කරන්න ඕනේ නම් සත්‍යතෝ තේතතෝ අත්ථසංහිතෝ පියතෝ මෙන්න මේ කාරණාකට වැටෙන කතා කරගන්න කතා කරන්න එපා. අපි කතා කරන හැම භාෂාවෙම මාන සංවේදනයේ පටලවා ගන්නවා. වර්ධන පටලවා ගැනීම තමයි තියෙන්නේ. ඒක නිසා වෙච්ච දෙයක් කියන්නේ. සත්‍ය කියලා කියන්නේ සිත් සත්‍යේ ඇති වෙච්ච දෙයක් කියන්නේ. තේකතෝ ඒ දේ අතිශෝක්තිය දාන්න එපා. ඇත්ත දේ ඇති හැටියට කියන්නේ. ඒ වෙච්ච දේ උඹලා කියන්නේ නෝ වැඩ කරලා කියන්නේ හෝ ඒක නෙමෙයි භාෂාව කියන්නේ. ඒකෙන් කරන්නේ නොමගන්නේ. ඊගාවට අත්ත සම්පූර්ණ කියන මිනිහ මේක අහලා මේ දෙමළේ තේරුම් ගන්න කියලා බලලා කතා මේ බලන්න කටවදන ලෝකෙට හදිසිය තිබුණාට ටෙලිෆෝන් තිබුණාට කතා කරන එක නෙමෙයි. ඒ මනස ආර්ථය සිද්ධ කරනවා. ඒකෙන් කරන මේ මනස මේ අර්ථය නියම අර්ථය බොහෝ දෙනාට දික්තයි. බොහෝ දෙනෙක් තහනම් කරන්නේ. ඔක්කොට මොනේ හොරතදී. ඉතින් ඒ නිසා මේ මිනිස්යාට කියන විදිහට වෛර කරොත් බුදුජානක කියන සත්‍යයට වෛර කෙරුවොත් බුදුරජාණන්සේ කතා කරපු නිසා එනම් අපායට. වෛර නොකරන වෙලාවට ඊයේ වෙන වෙලාව බල්ල කියන්නේ. මොකද සත්‍ය හරි තින්දා. සත්‍ය හරි පැංගිලි. ඒ නිසා අපි බරක් අහකට උනා. ඒ සුරංගන කතාව, ජාතක කතාවක් නේ සාධාරණදී අහන මොකද ඒකේ කම්බල වෙන්නේ දැන් සෝප් ඔපෙරා ගබනවා. බලන්න නිකදී. මොකද මේ හරියට මේ භාවනාවක් පිළිවෙල කරගන්න සුළුම අනිව තේරෙන්නේ හරි ගැඹුරුයි. අපිට ඔබ තේරෙන්නේ නැතින ඒකට අප්‍රි භාවයක් වෙනවා. ඉතින් මුද්දතෝම පැහැදිලි අද එමුද හේතුව මේ වෙනකොට අපේ සිංහලවත් වර්ධක පැත්තෙන් ගත්තොත් දන්තිරවාද පැත්තෙන් ගත්තොත් මෙච්චර බලකින් යුගය මුළු සිංහල මානවයාගේ ඉතිහාසය තිබුණා. නමුත් ලොකු සාමණේරයන්ට ඉතලා කියනවා මෙච්චරක් බණ කියදී රටමවත් වෙන තාලෙන් බලනකොට මොකද්ද පටලවිලා තියෙන්නේ මෙච්චරක් බණ අහන්නේ කර්ණහතක් මංක කිව්වොත් කිරුවොත් කැත්ත කිරුවොත් අතර බහන්නේ ඉතින් මේ බණ හැරලා මේක මොකක්ද වෙන්නේ වෙන්නේ අහන්නේ Tamanට රුචිකද මාත් කාරණා ඉතින් එහෙම තියෙද්දී කොහොමද ගන්න මේක අකන් කියලා සත්‍ය කියන්න ගත්තොත් ආරමණුෂ් සමනාපයටපත් වෙනවා. ඒ ශබ්දධර්මයේ අතරනම් අන්දේ විදිහට විකුණන්න යන්නත් කියන්නේ කියන ආදාර කරනවා දෙන එක විතරයි කියන්නේ. ඉතින් ඒ වෙනි ත්‍ත්වක බුදුදහම වහන්සේට මේ තමන් අද්දුතු දෙයි ප්‍රත්‍යක්ෂය නැත්නම් තමන් අධ්‍යක්ෂපු දෙයි බුදුදහම සංනිවේදනය කරන්නේ මේ අපේ භාෂාව පාවිච්චි කරනකොට අපේ කට අපේ ව්‍යාකරණය අපේ උපමා ඇදෙන්නේ තණ්හාට මාන්නයක දිටිය. ඒකේ හරියට මේක ඉදිරිපත් කරනවා කිව්වනම් ඒක හරියට ප්‍රශ්නේ හරියට තේරුම් ගත්තා වගේ ගානක් හරියට තේරුම් ගත්තා වගේ. එහෙනම් සර්වඥාන්සට උත්තර දෙනවා කියන හරිය ලේසි. කමඨාන සුද්ධ කරන්න අවශ්‍ය තොරතුරු ටික දෙනවා නම් අහගෙන ඉන්න ගන්න හරිය ලේසි. ඉතින් මේ පොතලමනම ප්‍රශ්නේ උදාහරණයේ ප්‍රශ්නේ අහලා මුදිනාගේ සදාහන් කරනවා විඥාන ටිකියෝ ධර්මං අභිඥාන සකාරතෝ. ඔබතුමා මේ විතර කරන මේ විඥානේ හිටින තැන මම විශිෂ්ට ඥානය දැනගලා තියෙනවා. ඒක නිසා මේක වෙන්න පුළුවන් දෙයක්. මේ කියන විදිහට බාහන කරගෙන යනකොට මේ ඇත්ත කරගෙන කියන ලෝකයේ කියන කාමයේ සාකාම සංඥාවලුත් ඇත්තක වහගෙන අපි ගන්න හදන මේ රූපාරණ්‍ය සහ ඒකේ සංඥාවලුත් given සුදු දේවල් ක්‍රමෙන් ගෙවන්න පුළුවන්. ඒක ගෙවුවට නිමිනට ඉස්සෙල්ලා ඒ විඥානය යනවා අනිත්‍ය ප්‍රතිබද්ධ තැනකට. ඇහැට කනට නාසයට ජීවිත කායට සම්බන්ධ නැති. එයා මේ ඉම්ම කට ඇතුලට ගියා වගේ ඒ ඉඳුරන් සියරම ඇතුලට ඇද ගන්නවා. ඇද නැත්තට ඉබ්බ ඉන්නවා. ඒගොල්ලන්ට කන්න බැරි වුණාම ඉබ්බ ඉන්නවා. අන්නේ වගේ විඥානයකුත් තියෙනවා. ඒක නිසා මේක මම දන්නේ. මොකද මම මේක අත්දකලා තමයි මම බුදුනේ කියලා ප්‍රකාශ කරේ. ඒ නිසා විඥානත්‍ත්‍යෝ සබ්බා අභිඥානාමි තථාගතෝ මම මේක දන්නවා. තිත්තම මේක ඥානති මේක හිතිනට දන්නවා මේකට බැඳෙන හැටි මම දන්නවා. ඒකට ගිය කෙනා මෙච්චර අමාරුවෙන් මිත්‍යක තමයි සංසාරේ පැතිරෙන මේ කාම සංඥාවල් වලට නැත්නම් වස්තු කාමයට එහෙම නැත්නම් කර්ම ගුණයන්ට මිනිස්සු බඳිනාට බුදුජානනාංශ පිටචරම පිළිගන්න දෙයක් නෙමෙයි. මොකද ඔක්කොම ඉන්නේ එතන ඒක මම දන්නවා. කලාවට කෙනෙක් ඒ කාම සංඥාව කාම සංඥාවේ කාම ගුණද ඒක වස්තු කාමයේ අධහැරලා අධහැරීමක් කරනවා. ඒකට හේතු වෙන මානසිකත්වෙත් මම දන්නවා. එම ගියාට පස්සේ හිතනවට වැඩිය ඒ කාමයේ වස්තුකින් වස්තු කාමයෙන් වෙන් වුණාට එයා වැටෙනවා ක්ලේශ කාමයට. එතකොට යා කවදාකවත් නැති විදිහට භාවනා කරන්න වශයෙන් ජීවි අතාර කෙනෙක්වත් මේ නීවරණයේ නීවරණයේ බැටකෑමකට ලක් වෙනවා. ඒතකොට මේ මනුස්සයා ඉතලවත් නැති මිලවත් නැති ඊගවෙච්ච තැනකටපත් වෙන එක සර්වඥාන්ත. ඊට පස්සේ යාට තේරෙනවා මේ භාමයන් කියලා වගේ නාම සංඥාවයි කරනවා කියන එක මේ කාර්යයක් හදලා ක්‍රියාවට පස්සේ මජාමයි කරනවා. ඒක වියය කරන එකක් නෙවෙයි ගාන ගන්න හැමදාම නෑ. අනුගේ කාම සංඥාවයි කරන බුදුජානනාංශයේ දෙකම රූපය. රූප කර්මස්ථාන. මේක මේකම තියාගන්න. තියාගෙනකොට එමෙ දෙමිටෝය කාම සංඥාව දුරු වෙනවා. ඒකට රූපේ පිටවල වැඩි විස්තර දැනගන්න පුළුවන්. අසුරක වැඩි වෙනවා. සමීප සම්බන්ධය වැඩි වෙන නිසා උඩට රූපේ දිහා කල්පිට නැදලා බලන්න. අරමුණ සීල හියක්ම බලන්න. බලන්න බලන්න ඒකට කික්කිනකොට ඔන්න කාම සංඥාව යනවා. ඒකට මේ රූපය කල්පිට මැදින් චන්න වාසන්නව බලනකොට උඹට මේ රූපේ විපරිණාමයටපත් වෙන බව දන්න බවක් මම දන්නේ. එතන රූපේ රූප සංඥාවක් පාටපත් වෙනවා. ඒකට විඥානය දැන් ඇතුළටයි යන්නේ. අරමුණ දැනුණත් ඒ දැනෙන්නේ මොනවද කියලා කියා ගන්න බෑ. මේ අරමුණේ වලිගේ තියෙන බව දන්නවා. කිවිල කිවිල අනිත් හැන්දා තියෙන බව තේරෙනවා. වෙන පටන් ගන්නකොට වගේ මේ ආසද ප්‍රසාද වෙන් කරගන්න බෑ. පිම්බීමේ නැතිලි වෙන් කරගන්න ගැතිය. මේ වම මේ ලකුණු වෙන් කරගන්න ගැතිය. හැබැයි නමුත් තාම මම දක්වන විස්තර දෙන්න ලක්ෂණ ඉන්න බව දන්න. ආසාර ප්‍රසාර විස්තර දෙන්න මම ඉඳගෙන ඉන්න බව දන්න. පිම්බීම නැතිලි කියලා විස්තර දෙනකොට ඉඳගෙන ඉන්න බව දන්න. ඒ වරෝසු තැන මෙතෙන්ට එහෙටින් දන්නවා. ඒක පිළිබඳ සැක කරන කකුත් තියෙනවා. සැක නොකරන එකකුත් තියෙනවා. ඊට පස්සේ නගන සැක නොකර හිටපන්. ඉතින් යම් දවසක ඒ රූප සංඥාව විභූත වෙන වෙලාවක් එනවා. හරියට ඉර පායනකොට හද නොපිටිය. ඉර පායනකොට තරු විභූත වෙනවා. තරු නැති වෙනව නෙවෙයි. තරු ඕභාව නැති වෙනවා. ඒ ප්‍රකාශ ශක්තිය නැති වෙනවා. ඉතින් ඒකට කියන්නේ ඒක පහන කම්ම තියෙනවා. ඒ වගේ අර විඥානීය තවදුරටත් හදරේට ලකුණේ නැත්තම් ඒ ගෙවිච්ච රූප සංඥාව විභූත tattwe භූත කියලා කියන්නේ දේන දැනෙන ප්‍රකාශිත tattwe විභූත වෙලා යනවා. ඒ විභූත වෙනකොට යාට තේරෙනවා මේ රූපය විභූත වෙනකොට වේදනාව කිචිකයි. වේදනාව උඩමනින් පටන් ගන්නවා. මේක මේ වේදනාව කියන මාධ්‍යයෙන් මේක දැන් අල්ලන්න බැරුව. ඒකට ඒකත් විශාල මේ එරිස්තිලක් උභයවචය ඇතුළ වෙනවා. ඒවා දර්ශන උපක්‍රේෂ වශයෙන් හඳුන්වලා දීලා තියෙනවා. අපි එන්නේ නම් භාවනාවේ අතුරුපලවා. මොකද හැම අතුරුපලයකින්ම කරන්නේ අර නැතිවෙච්ච රූපේ ආලම අතු කරන්න කිචිකරණකයි. කුප්පණිකයි. ඖෂධනිකයි. ඒ නිසා වේදනා විප්ලවයක් පටන් ගන්නවා. මෙහෙම විප්ලවයක් නැතිවෙච්ච රූපය ආයත කරනවා. ඊපස්සේ සංඥාව ආහාර නැතිලා, සේලයි නැතිලා හුස්ම ගන්න බැරි වෙලා වගේ තද අපහසුතාවකට. එන්න සංඥාවල ලෝකයක් මවලකේ. ඔන්න රූප හදලා පේනවා, වර්ණ සටහන් කරලා පේනවා. ඒ මෙදිච්ච අම්මලා හදලා වැඩ කරලා වෙන්නවා, අත්තමලා වෙන්නවා, බුදුහාමුදුරු වෙන්නවා, දේවදත්ත වෙන්නවා, රොමෙලිසෑ වෙන්නවා, බුදු බෞද්ධ කොට වෙන්නවා, එක්කබල් වෙන්නවා, නානා ප්‍රදේව දෙනවා. ඒ හැම එකකින්ම ඥානයා අසත්පුරුෂයා අසද්ධර්මයෙන් දැනෙන්නේ එහෙම පෙනුනේ මේකේ මොකක්ද අර්ථය කියලා අර පේන පේන සංඥාවල ලියනවා. දන්නේ මේ සංඥාව ආයත් කරගෙන ගෙවෙන රූපය අවසන්යි. කෙලෙස් අවසන්යි කියලා ඒ සංඥාව සංසිඳිලක සංසිඳවන්න දන්නවනම් ඒ රූපේ ගෙවෙනවත් එක්ක මෙයා අලුතෙන් අඳුන ගැනීම කරන්නේ නැහැ. සංඥාවල් අනුව අලුතින් නැතර දකින් දේවල් මට මේ ලැබෙන්නේ අහවල් එක අසවල් එක නාකරණ යන්නේත් නෑ. ඒකට හැම දෙයකින්ම වෙන්නේ මේ සංසිඳීම බාධායි. ඒකට මේ සංස්කාර පිළිබඳව නිකන් ඉන්න බෑ. ඒක උත්තර. මොනවද කරන්නේ? එහෙම නැත්නම් අදිෂ්ඨාන හද කරන්නේ කියලා. චිත්ත ශක්තිය කරේ දාන්නේ කියලා. නැත්නම් අතපය අන්තරණයෙන් තොරව නටනවා. ඒකට කියනවා මේ අපි අසංස්කාර කාය විඥානයක් කියලා. මේ අතික පාරට මේ නටන. ඒකට මේ අර අපි සාමාන්‍යයෙන් සංස්කරණය වෙතානත අපි අතපය මේ කරනවා මතුරෙක් කියලා කහනවානේ. දැන් මෙතෙන් ගියාට පස්සේ අභිධාම අසංස්කාරව කාය විඥානයට කොට ගන්නවා. ඉතින් යෝගාචරයේ ඉන්නේ කවත්ත කුණුසුබ කරනවා. නැත්නම් සීතල කරනවා. මේ පැත්තේ බර දැනෙනවා මේ පැත්තේ හි ඈලුව දැනෙනවා උඩ පැත්තේ නැතුව වගේ දැනෙනවා ඉතින් මේ යෝගාචර තේරෙන්නේ මේ භාවනා වැරදිලාද මේක මේ භූත දෝෂයක්ද අවුරුඩි වුණියක් කරලාද ඉතින් යෝගාචරය කතරක් එහෙම ඒ සංස්කාරවල ඒ රූපාකාර තියෙනවා විවිධ විදිහට සත්‍ය වෙන වෙලාවල් වෙනවා විවිධ සත්‍ය සමහරකට යන්න බෑ භාවනාවේ මට්ටමට ගිය ගමන් මට රන්නේ මෙත සූත්‍රය එනවා. මට රත්න සූත්‍රය කියනවා එනවා. මට එන්න නැත්නම් බෙරියන්දල කෑගහනවා එනවා. නාන උපදේවලේ පටන් කලාතුරකින් හම්බෙලා තියෙනවා මේ දඬ විවිධ කඩ જાති තියෙනවා. සමහර කෙනා පිළිත කඩ එනවා කියලා. ආගම සමාජ දෙනවා කියලා. සමහරුන්ට රස එනවා. කෙලෙ ඉන්න පටන් ගන්නවා. උගුර කහනවා. කර්මහායින් දැක්කේ ගන්නවා. කඳුලින් වටේට ගන්නවා මොකක්ද මේ අත්දැකීම කියන වැරද කඳුළු වෙනවා කොච්චරද කිව්වොත් අඬනවාද ගන්නෙත් නෑ ඉන්න වෙනවද මේ ඇඟ කිචි කැවෙන්න පටන් ගන්නවා ඒ වගේම කයි මෙන්න මේ දිල්ලම ඔක්කොම එන්න පටන් ගත්තාම මේක වෙන්නේ මේ රූප සංඥාව සමුගන්න හදන වෙලාව ඒ හැම වෙලාවකින්ම වේදනාවක් කියන්න ගන්න වෙලාවේ සංඥාවිලා තනියට ගන්න වෙලාවේදී සංස්කාර මායියට ගන්න වෙලාවේදී විඥානයේ අවස්ථාවේ වාසියට ගන්නවා කියෝක තමයි භාවනා කරන්න බැරිව දැන් පිස්සු තමයි හැදීගෙන ඉන්නේ බලයන් සයිකියාට්‍රික් කෙනෙක්ට. ඒකදී ගියොත් නම් අමාරු වෙනවා කවුරක්වත් තේරෙන්නේ නැහැ. උඹට ඕකනේ කිව්වේ කියලා. යා පොඩ බෙදුකෝ වන්දිනවා. ඉතින් තමන් ගැන මොකක්වත් කියන්නේ යෝගාවචරය වෙනවා. ස්වාමීන් වහන්සේලා කියන්නේ මට පිටුට මම ඉපය බලා ගන්න ඒ නිසා මම ඉන්නම් ස්වාමීන් වහන්සේ මේ යන්නේ බාහාට බලලා නෙමෙයි බඩී ගැක්කමක් තියෙනවා එමේක මාතු ඉතින් ඇත්තටම බුදුදහම කියන මේ තේරුමම දන්නවා මේ විඥානය කරන මේ ආදගම් ටික මම දන්නවා ඒක බුදුදහම කියන්නේ මේ වෛද්‍ය පරීක්ෂණයේ ගිනි පිටස් ලගාලා කරන පරීක්ෂණයක් නෙවෙයි උන්වහන්සේ අවුරුදු සාරාංශ කල්පලක්ෂයක් ඕම කරලා උන්වහන්සේ දේශනා කරන්නේ දෙවියන් සහිත මනුන් සහිත බඹු සහිත සමරක් ආත්මයන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකේ මම දන්නවා අනිතික බුදු නොකියුනේ මම අද බුදු නෑ මම දන්නවා කාලකාරාම සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා සදීවකත ලෝකස්ස සම්මන බ්‍රාහ්මණයන් පදාය අදීව මනුස්සාය දිත්තං සුතං පුතං පත්තං පටිච්චිතං අනුචරිතං මනසා සබ්බං ඥානාති. මේ දිව්‍යයන් සහිත බරුන් සහිත දේව ප්‍රජාව සහිත ශ්‍රමණ බ්‍රාහ්මණ සහිත ලෝකේ කවුරු හරි යමක් දැකලා තියෙනවා නම් ඒක මම දානවා. කවුරු හරි යමක් අහන සුතයක් කියනවා මම ඒක දානවා. මුතක් කියලා කියන්නේ නාසයට දිවට කයට දැනෙන දේවල් විඤ්ඤාතා. ඉතින් යමක් හිතලා තියෙන එක මම දානවා. අත්තම ඒගොල්ලෝ භාවනා යන්න තැන්කටපත් වෙලා තියෙනවා. ඒ හැම කෙනාගේම විඥානයේ තියෙන මන්දා. පරිේෂිතා ඒගොල්ලෝ මේ කරන පරිේෂණ මම විතරයි මේ පිටුවේ මටයි මේ පරිේෂණ ප්‍රතිඵල ලැබෙන්නේ කියලා කියන මුදල් කියන ඒ ඔක්කොම මන්දා. අනුමි චරිතක් මම සාමාන්‍යයෙන් හැසිරියා හොයා බලවන යම් කිසි තැනක මන්දා. ඒ සියල්ල දන්න බව ප්‍රකාශ කරන්නේ පෝසාරණම කියන්නේ. බොයි ඉන්න මානසිකත්වයක් මම දන්නවා. ඒ මානසිකත්වෙට ගියාට පස්සේ ඒක බේර ගන්න තීරුම් අරගන්නයි කියලා කියනවා. ඊගාව ගාතාවේ තමයි ගොඩක් ඒක ලස්සන විස්තර කරන්නේ. මේ රූපය අපි කිව්වොත් මේ ආනාපාන රූපය කියලා එකට අපි කියන්නේ ආයෝපඨම ධාතුව කියලා. පිම්බි නැති කොට බලන්නේ ඒක. ඒ නැත්නම් භක්මං කරනකොට මේ චිත්තවිදී වායෝ ධාතුව කියලා කියනවා. මේ රූපය ක්‍රමයෙන් ගෙවෙන්න පටන් ගන්නකොට ඒ ගෙවීමට ඇතුළෙන්ම එන ප්‍රතිවිරුද්ධතාවය මේ පැවැත්මට කෙරෙහි දඟලන මානවක මානවයාගේ නැවැත්ම එනකොට ඒක පුදුම ප්‍රතික්‍රියාවක් වෙනවා. ඒක ඇතුලේ මන්නේ මම හිතලා ගන්න ගන්න නෙවෙයි. ඒක බුදු දහමට නැවැත්මනේ වෙන්න හදාගන්නේ. ඒ නැවැත්මට එනකොට ඇතුලේ පුදුම ප්‍රතික්‍රියාවක් වෙනවා. ඒ වේදනා කය කියන සාමාන්‍යයෙන් ඔය සැපසෙවීමනේ මනුෂයාගේ තියෙන ප්‍රධාන ඕටම තියෙන එකම දෙදේ pleasure principle. ඉතින් දැන් මේ අල්ලගත්ත රූපය මුත්තම රූපයක් එක්ක හිත පදන් වෙලා මුලිච්ච වෙලා රූපේ විවිධාකාර වෙනස්කම් පත්ලා දැන් මේ ගෙවිලා ගෙවිලා හිටයි හඳයි කියලා දැන් ඉර පායගෙන එනවා දැන් තරුව නොපෙනී යන තැනට ආවගේ එනකොට මේ වේදනාකය පුදුමාකාර වැඩක් වෙනවා පටන් ගන්නවා ඒකට ඕනම જાති වේදනාවක් හදලා දෙනවා. ඉතින් මේ ලැබෙන වේදනාවල් මේ නැතිවීම යන රූපය දිකට බලා සිටීමට කරන බාධාවක් මිස ඒක කිසිම ඉඟියක් ගන්න නරකයි කිසිම ඊනිතරතු බලාපල කියන්නේ නරකයි. මේ හිත අවධානය කඩන්නයි හදන්නේ. ඒක නැත්තම් තමන් නැවත අර මුලට අදින්න හදන්නේ. ඉතින් ඒකෙත් යෝගාවචරය මේ සපදුක් දෙක විතරයි නොසැලෙන මනසකින් මිස ඇයි මේ වෙලාවට දුකක් ආවේ? ඇයි මේ වෙලාවට සැපක් ආවේ කියලා අධිකරණයක් ගත්ත ගමන් භවනාට සතියෙන් පිටවෙනවා. ඊට පස්සේ තින්නන. ඊට පස්සේ මේ භවනා කරනකොට මෙහෙමත් වෙන්න පුළුවන් මෙහෙමත් වෙන්න පුළුවන් කියලා වේදනාව පිළිබඳ ධික නඩුලයිස්තුවක් හැදෙනවා. චෝකාවචක අවශ්‍ය කරලා තියෙන්නේ මේ රූප සංඥාව ගෙවිගෙන යනකොට රූපයේ පදනමක් හොයාගන්න බැරි වෙනකොට විඥාණයට රෝගය පිළිබඳව ස්ථාවරයක් ලබා ගන්න බැරි වෙනකොට එයා වේදනාව ස්ථාවරයක් කරගන්න හදනවා. රූපයේ ස්ථිතිය නැති වෙනකොට වේදනාවේ ස්ථිතිය හොයාගන්න බලනවා. ඒ කරනකොට එයා ඒ කයේ පිටින් එන වේදනාව අපි කොහොමද ඉන්ද්‍රයක් ලඟනොත් දැනෙන උණුසුම වේදනාව. අයිස්කටයක් කියනකොට තියෙන සීතල වේදනාව. උලකින් නැනකොට තියෙන ගහන ගතිය. කුරුළු විහටකින් අත ගන්න තියෙන සුදු ගතිය වගේ පිටින් අරමුණු ලැබිලා ඉන්න වේදනාවලකුත් තියෙනවා. දැන් මේ වෙලාවේ යෝගාචරය ඒක නෙමෙයි මේ දකින්නේ. හිත ඇතුළේ තිබිච්ච අර වේදනාව පිළිබඳව හැම මතකයක්ම හිත හදලා එළියට දානවා. ඒකට යෝගාචරය දැන් පිටින් ඇතුළට එන වේදනාවක් මේක නැත්තම් ඇතුළේ ඉඳලා පිටතට යන එකක් කියන්නේ. ඔයන්න බෑ. මේ ඇත්තම ගෑවිලා ගන්න එකක්ද? දැන් ගෑවෙනම වගේ දැනීම නිසා හිත මාය වෙනවද කියලා. ඒකට සමීපයෙන් උදාහරණයක් දෙන්න පුළුවන්. යෝගාවචරය ආධුනිකෙක් කියලා හිතමු. යා ඉඳගෙන ඉඳගෙන ඉන්න ඉරියව්ව ඇතුලේ ඇති වෙන ආශ්වාස ප්‍රශ්වාස දෙක පිළිබඳව වාර්තා කරනවා කිය. ඉතින් ඒ යෝගාචරය නමුත් දෙවියන්ට වැඩි ආනපනින් දුරවන්න කියලා කියනවා. අමාරුයි ශබ්ද වේදනා හිතේ ඉන්නකොට මට වෙනකට වැඩි ටික වෙලාවක් ඉන්න පුළුවන්. ආයකට ආනන්දු කරවලා. දැන් කොහොමද දන්නේ? අනිත් ශබ්ද වේදනා හිතේ නෙවෙයි දැන් ආනපන තියෙන බව දන්නේ කොහොමද? ඉතින් යෝගාට සම්පූර්ණ හිතන්න වෙනවා. මේ ප්‍රශ්නට උත්තර දෙන්න. දැන් මම ඉන්නේ ශබ්දක නෙවෙයි. අන්නේ වේදනාවක් නෙවෙයි. අන්නේ හිතවිල්ලක නෙවෙයි. මම ඉන්නේ ආනපන. කොහොමද දන්නේ? ඔබ දන්නේ නැති මම අරගෙන ඉන්නවා. ඉතින් පටන් ගන්නවා. අනේ ගාගාණ්ඩික දෙයක් නැහැ. මේ කොහොමද දන්නේ? ඒ ඒ ස්වාමීන් මේ ඉතින් තමයි. මේ රට උත්තර දෙලහොත් මේක මේ ආශ්‍රව ප්‍රසවාසයේ සාධ්‍යයක් නෙවෙයි. ආශ්‍රව ප්‍රසවාසයේ ඉන්නේ. වේදනාවක් නෙවෙයි ආශ්‍රව ප්‍රසවාසයේ ඉන්නේ. ඉතිවිල්ලක නෙවෙයි ආශ්‍රව ප්‍රසවාසයේ ඉන්නේ කියලා දන්නවා. ඉතින් මේක කියා ගන්න බෑ. ඉතින් කියලා කියලා කියලා ඉතින් අර ඇත්තට මේ වෙලාවට බහතෝරන බඩුවට කටුත්තර දෙනවා වගේ මට නාතිකාරව ඔන්න පිළිමැදෙනවා දැන්. එතකොට උණුතුල් තැවිල හොස් කාලා උස්ම ගන්න වැටෙනවා දැන්. ජීවිතය යෝගාකර කීටි නැත්තම්. මොකද මේ ඇතුල් වෙන හොස්මයි පිටින් හොස්මයි අතර වෙනසක් තියෙනවද කියන තාද වෙනවා කියන්නේ පුදුමාකාර කතාවක් වෙනවා මොනවද මේ කතා කරන්නේ නඩුවට ගත්තා වගේ කියලා දැන් කොහොමද ඉතින් දන්නේ මේ ආස්වාදේ ප්‍රසවාසේ නෙවෙයි කියලා. කොහොමද දන්නේ ප්‍රසවාස නෙවෙයි ආස්වාද නෙවෙයි කියලා. ඉතින් එතකොට යකා තුමල් වර මාතර ගත්තේ ආවේ ඉතින් ගසනවා නබලනවා. කියන්නේ තේරෙන්නේ නැහැ. නෑ තේරෙනවා කියන්නේ. ඔය වගේ තමයි වේදනාවට හේතුව පිටින් හේතුවක් ඇති වෙලා ඇතුළට එන වේදනාවක් නැත්නම් හිතින් ඇති කරගෙන ගන්න වේදනාවක්ද කියලා වෙනස අඳුරගන්නවා. පිට හුස්ම වෙලා නාස්පුඩු පුරවාගෙන ඇතුළට යනකොට කොහොමද දැනෙන්නේ? ඇතුළේ හුස්ම ගන්න නාස්පුඩු පුරවාගෙන පිටට යන්නේ කොහොමද කියලා මේ දෙක සූක්ෂම වෙන් කරගන්න බැරි නම් අමාරුයි. කොරණ කමක් නෙවෙයි. කොහොමද දන්නේ මේ පිටින් ආපු සීතලක් නිසා ඇඟට දැනෙච්ච එකද නැත්නම් ඇඟේ හිතින් ඇති කරගත්ත නිසා දැනෙන සීතලද? ඉතින් මේ යෝගාතරයෙන් ඇඟට කෝපිනලීම තේරෙනවා. ඇද්ද ගලවන්නේ නැහැ. ආයෙත් නැත්ත කොන් නලියනවා රබලනවා තේරෙනවා. ඒක හොඳටම හිතෙනවා මේක ගහක් ඇතිලෙනවා වගේ. බලනකොට නැහැ. ඉදිකට දුවනවා. ගැස්සෙනවා වගේ. ඉතින් ඉතින් යෝගාවචරය මේක වර්තා කිරීමේදී මේ පිටින් ඇතුළට එන එකත් අතුරින් පිටට එන එකත් කියලා දන්නේ නැත්නම් ඉතින් යෝගාචරය ඉතාම මාරු කරනවා. එහෙම නැත්නම් නාලවිලා ආයෙ වාඩි වෙලා බලනවා. මේ නානා ප්‍රකාර දේවල් කියනවා. තීසා යෝගාවචරයට රූප සංඥාව රූප රූප සංඥාව පාඩපත් වෙන මේ වේදනාවේ තියෙන මේ සුසම් ඒකට කියන්නේ සුසර වීම කියලා. දුකට ටියුන් වෙන පටන් ගන්නවා. ඒකට මේ මහසිසාරද ස්වාමීන් වහන්සේ අවලාස්සන්දි ගලියල කියනවා. අපේ අපචාරණය විශේෂීම ක්‍රියාවත් වෙන පටන් ගන්නවා. සංවේදන දැනෙන සාමාන්‍ය පිටතින් හැමත මේ හැම බෙරේක ඇදිච්ච රබන් බෙදේක ඇදිච්චමක් වගේ පුතුම මේ ඇම්ප්ලිෆයි වෙන්න පටන් ගන්න පොඩ්ඩක් තට්ටු කරලා ශබ්ද ගොඩක් එන්න පටන් ගන්නවා. ඉතින් මේක යෝගාවචර හරි කාදරයක්. දන්නේ තෝරිය. මොකද විඥානයේ බලන දැන් රූපේ පදම ගන්න බැරි නිසා වේදනාව මත කුඤ්ඤ ගන්න. වේදනාවේ ස්ථාවරය ගන්න. ඉතින් යෝගාවචර හිතන්න යම් විදිහකට කමතාන් හදන මේ යුවදියා බලන්නේ නැතුව ගෙවෙන ආනාපානය බලපන් කියලා අහකට හොද්ද කළ දුන්නේ කියලා. කාර්ය අමාරුයි. එන්නකොට වේදනාදී යෝගාවචරය භාවනාදී ඇතුළේ මේ ප්‍රීතියට පුදුම කරත්තක් තියෙනවා. සුඛයට පුදුම කරත්තක් තියෙනවා. අහම වෙලාවෙන් බලනවා. මගේ භාවනාව හරිනම් මට ප්‍රීතිය එනවා. මගේ භාවනාව ආවනම් මට සුඛය එනවා කියලා. නමුත් දෙන්නේ කොහෙන්ද තම තමයි. නමුත් මේ අත්දැකීම නිසා මේ වැරදි අදහස නිසා යෝගාවචරය සුඛී ආවම භාවනා කඩාගෙන ඒක දිගේ මේ අතුලිපත්ත පිටපත්ත නඳන්නේ හිතේ පිටතෝර දේවල් ගන්නේ වගේ වේදනාව දිගේ යන්න හරි. ඒ අර තුම්පර පැත්තේ මිනිස්සේ මේ ගෑණි විදිහනවල බබෙක් හම්බේ. ජීවන විනයට කිතුල් මලේ හොඳට දෙලිච්ච හම්බුනා කිමිනිකට තුන්කට කවර තියෙනවා මං කිතුලට යන්න. කවුරු හරි බබා හම්බුවෙච්ච වෙලාවේදී පියවරමන බලලා වෙලාව බලනවා. ඡායාවරණය කියන ඉතින් ඒකෙදි මම සංඥා මතක නැහැ මේ ගෑණි මට හම්බෙනකොට මම දුුණයිල කිව්වයි මිනිහා. මේ අපුවාම බබා හම්බුනා. ඉතින් මම දැක්ක ත්‍රිපිට දිගේ බියවර වෙන්න. අනේ දෙවි ගහරගෙන බබා හම්බෙනකොට දාත් කරනවා. ඒ තමයි ඉන්නේ කිතුල් ගහකට ගමන් කරන්නේ. ඉනිසා මේ රූපය ගිවන් වෙනකොට ওই දැනෙන වේදනාව හිත බෑම්තිගේ යන්න ගත්තොත් තල්ලකට ගන්නවා. නැකට වරදිනවා. ඡායාව වෙනකන් හම්බෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ කොච්චරක් කියලා දෙන්න වෙනවද? ඔක මම දන්නවා මිනිස්සු. කොහොම මේ රූපේ සිදුවේ වෙනකොට වේදනාවේ කොච්චර මිලක් වෙන්නේ. පුළුවන්. බුදු බාහමයේ දුන්නට යන්න ඕනේ. මේ බුදු ආමකින්ද ඇහෙනවා. මේ සැප දුක දෙකේ කලබල වෙන්නේ නැතුව ඉන්න. ඉතකක් කන්නේ උඩ දාන්න යන්නත් එපා. දුකක් හම්බුනේ කියලා කාරණා වෙන්නත් එපා. මේ දෙවි වේදනා චෛතසිකේ මේ වැඩ කරන්නේ. මේ වැඩ කරන්නේ මෙතෙක් කල ලෝකෙ හිටියේ රූපේ කියලා. ඉතින් මගේ ප්‍රයත්නේ නිසා බුදුහාමුදුරගේ ප්‍රයත්නේ නිසා රූපේ ක්‍රමයෙන් අවචාරය විභූත වෙනවා නොපෙනී යන ඒක වේදනාව වෙනවා කියන්නේ ඕක අල්ලගත්තොත් කැයි ගැනීම ඔහුට ගැනීමක් තමයි දෙකම යනවා ඊනෝ කියන්නේ තේ අවුට කියන්නේ බල නොන්න විඤ්ඤාණ සංඥා වේදේ. සංඥා වේදී ඇති වේග වෙනස්කම් ටික මේ වගේ දේශනාවකදී අරගන්න බැරි තරම් ඇත්තටම කියනවා නම් අපි තේරවාද බුද්ධ ශාසනයේ මේ සංඥාව පිළිබඳ විපල්ලාස කොටත සෑහෙන සෝදපාලකට කියලා තියෙනවා. කොතනදී හැමද කියන්නේ වේදනාව පිළිබඳව තැරෙන කොටසක් තියෙනවා. විදර්ශනා උපක්‍රේෂවල තියෙනවා. නමුත් මේ සංඥාවේදී ඇති වෙන වෙනස්කම් හරියම කිලිම බලපාන සයිකියාට්‍රික් එහෙම නැත්නම් මානසික රෝගීන් පිළිබඳව තත්ත්වේ. ඒකෙදී කුට්ටියක්ම අපිට ගිහිලා. ඒක හොයන්න බෑ. ඒ මොකද මේක ඊතරම් සියුම් වගේ. නමුත් මේ වෙන කාටවත් කර පක්ෂත්‍රයෙන් කතා කරන්න හදන නෙවෙයි ඒක විශේෂයෙන් වෙලා තියෙනවා මහායානුද්ධා අනුද්ධම ඒකොටද සාමාන්‍ය තේරවාදයට වඩා ඉස්සරහට ගිහිල්ලා මේ සංඥාව පටලවා ගන්න පුළුවන් දැන් රාශක්තිය කියලා කියනවා ඒක ඇත්තටම කියවලා බලනකොට හිතෙනවා නිකන් මේ දාර්ශනිකව කල්පනා කරලා කියපුවාම නෙවෙයි ඇත්තටම භාවනා කරන ලෝකී අද අද මේ පිස්සු කෙලින දේවල්. අපි මේ පටලවා ගන්න හැටි එක එක ගුරු එක එක දේවල් කියනවා. දින දින එක එක නෑ කරන්න ගිහිල්ලා මේක කන්නේ මේ සංඥා විපල්ලාර බව දන්නේ. මේ එන දේවල් කරන්න හදන්නේ අර ගෙරෙන ආනාපානෙ හිත ගන්නයි. ඉතින් යෝගාවචරයට ගන්න කෙනේ වේදනාවෙන් බේරුණා වගේම මේ සංඥාවෙන් බේරෙන්න නම් ලෑස්තිලා යන්න මේ අරමුණ ගෙවෙන්න පටන් ගන්නකොට අරමුණ විභූත වෙන්න පටන් ගන්නකොට රූප සංඥා විභූත වෙන්න පටන් ගන්නකොට කුණු ගහනවා එහෙල ගහනවා සුළුසුලකට එන්න වගේ හදන නානාත් දේවල් ලැබිලා තමන්ගේ කයට හෝ ජීවිතයට තියෙන ආධාර වැඩි කෙනාට ලොකු බයක් ලොකු සංඛාරයක් ලොකු අනිශ්චිතතාවයක් බීතිකාවක් තමන් ඉඳතනින් ගලවලා දෙනවා වගේ ඉන්න පටන් ගන්නවා ඉතින් යෝගාචරයට පළවෙනි හැරෙන්න කොහොමදක්වත් ඒ වගේදී මත් වෙනවමයි. චේතෝබුදුනෝනේ මොකද බලාපොරොත්තු ඉන්නේ අපමණ වෙන්නේ. යම් හේකින් මේ යෝගාචරය කාය ජීවිත නිරපේක්ෂව සූදානම් කරගන්න මේකට කියොත් තේරෙන පටන් අර ගන්නවා මෙතෙන් ගියාට පස්සේ මේ ප්‍රඥාවල තියෙන මේ පටලවිලි එනකොට මේක හීනයක්ද නැද්ද කියලා මොන තාලෙකට ඒක හරියට අඩනින්ද ඉන්න වෙලාවක්. භාගයට හීනයක් දකින්න වෙලාවක් වගේ. මේ බලාගෙන ඉන්නදී මේ අරමුණක තුනිවීමක් වෙනවා. උපකරණ ස්ථානේ තුනිවීමක් වෙනවා. ඉතින් එනකම් අපි ලකියකුත් තියෙනවා. හැබැයි ඒක පාරට හිත තමන්ගේ හීන ලෝකයක් දිගේ දෝගන යනවා. ඉතින් එතකොට මේ වෙලාවේ හැටියට අපි ඒ ඒ භූමිකාවට චරිත ගැළපෙන විදිහට රඟපාන්නත් පටන් ගන්නවා. ඊට පස්සේ ආයෙ ඇහැරිලා කරුණාන මම මේ භාවනා කරලා හිටියේ මම මේ වාඩිලා හිටියේ මම මේ තපා කරමින් ඉන්නේ කියලා ආයෙත් තමන්ගේ කායයට එනවා. එතකොට මේ සංඥාවේ ඇති කරපු විපල්ලාශයක්ද එහෙම නැත්නම් මේ ප්‍රകൃතියක්ද කියලා ඒ යෝගාචරයට ඇති වෙන මේ විපිලිසර භාවය අනිත්‍ය භාවය මේ යෝගාචරය මානසිකව සමබර කෙරෙන්නේ නැද්ද කියන එක 100% පරීක්ෂා මොනම හේතුකින් හොයින මානයක් සහිත කෙනෙකුට අතිමානයක් සහිත කෙනෙකුට මේ අනු ලෝකයා රවට්ටන කෙනෙකුට මේ කඩෙන් පරික්ෂණය කරන්න. ඒක නිසා යාට තේරුම් ගන්න වෙනවා මේක මේ බාහිර මේ අපේ මට මනස මාර්ග විද්‍යාවේ තියෙන සයිකියාට්‍රි තමයි මානසික රෝග මානසික වෛද්‍ය විද්‍යාව වගේ නෙමෙයි මෙතනදී මේ කරන කඩේ පරීක්ෂණය වේදනාන ප්‍රශ්නාති යෝගාචරයේ කයේ තියෙන සෞඛ්‍ය පරීක්ෂා ටිකක් දරාගෙන පුළුවන් තියෙනවා. ඉසිකටම සීතලක් කඩේකටම මුතුන කම්පනයක් ආවද දරාගෙන පුළුවන් ශක්තිය තියෙන කෙනාට මේ කඩේ පරීක්ෂණයක් එයාට ලොකු සතුටක් ලැබෙනවා. මට මේක වැඩ කරන කලක් තියෙනවා. කය සෞඛ්‍ය සම්පන්නයි. මේක ඩිංගක් හොරාම දෙන්න බෑ ඩිංගක් ඇස්සෙන්න බෑ මේ වල නගලන කෙනා ඒ පරීක්ෂණය දෙන්නේ ඊට පස්සේ එනවා වෛද්‍ය පරීක්ෂණය මානසික රෝග පිළිබඳ ඒක තමයි සංඥා පිළිබඳ පරීක්ෂණය ඉතින් ඊට නානා දේවල් වෙන්නට ඒ පෙන්නකොට තමයි දන්නවනේ මේ කයට නැවත එන්න පුළුවන්කම මට තියෙන ලොකුම ලොකු ජයග්‍රහණය. පරීක්ෂා කරලා බලන්න, ප්‍රත්‍යක්ෂණය කරලා බලන්න ඕනම කයට එන්න පුළුවන්. ඒකෙන් තමයි දැනගන්නේ. මගේ මේ හිත নানা දේවල් මමව පෙන්න. ඒ මවල පෙන්නකොට බුදුන් විතර නෑ. අම්මා අප්පා විතර නෑ. ගුරුවරයා විතර නෑ. ආරක්ෂක නූදක මන්ත්‍ර මුකුත් නෑ. මේ සැකේ දුරු කරගන්න හැටි යෝගාවචර දන්නේ නැත්නම් නැත්නම් නැත්නම් තමයි ක්ෂේම භූමිය කොහෙද? නිර්මල කරන මොකක්ද? නික්ලේශී කරන මොකක්ද? කොතෙන්ද ගියොත් මට මේ සැකේ දුරු කරගන්න ඕන කියලා දන්නේ නැත්නම් ඉතින් යෝගාවචර පේන බලන්න යනවා බුද්ධ විද්‍යාවල ගහනවා එහෙම නැත්නම් හිතනවා මට අභිඥා පහළ වෙලා කියලා එතන හිතනවා මට පෙරවිදු කඩවිදු දෙකක් පටන් ගත්තා මට දිබ්බ චක්ක දිබ්බ දෝත gediya පිටින්ම හම්බ වෙනවා ඒ වෙලාවට. අඳුර වගේ හිතට. ප්‍රශ්න වෙලා තියෙන්නේ පාරෙන් පිට ගිහිලා. ඒ වෙලාවේදී මේ ඉන්න කයට හිලාලා සැකන. නැත්නම් ආසත්වසල් දැන් දෙවෙනි පිට නිසා ආසත්වසල්සේ පිටේ වෙලා අඩුයි. ඕනේ නම් ගන්න පුළුවන්. නමුත් ඒක දැන් ගෙවිලා තුනි වෙනවා මේ කය. කය කිව්වටත් ඒක නිකන් මේ රාම විතරයි පේන්නේ වෙලාවට. සම්පූර්ණ කය අකපතකම් පේන්නේ නැහැ. මොකද ඒකට මේ ඕලානික අත්පටිලාභය මනෝමය අත්පටිලාභයකට මාර්ගය වෙනවා. මනෝමය අත්පටිලාභයේදී මේ කබලිකාර ආහාර ගන්න ගොරෝසු කය දකින්න බෑ. ප්‍රණීත වූ අංගපතකින් සම්පූර්ණ ගතියක් තියෙන එක හරියට මිනිස්සයා වෙනුවට හේවණල්ල තියෙනවා. මේනික ඡායාව තියෙනවා මනසට හැබැයි. හැබැයි අර තරම් ගොරෝසුද? මොකද ඒක වටිනාකමක් තියෙනවා. ඒකෙන් ඇවිල්ලා තමයි ප්‍රත්‍යක්ෂණය කරලා බලන්නේ මේ හීනෙක දෙන්නේ නැද්ද කියලා. මේ ප්‍රත්‍යක්ෂණය කරනකොට ආයෙ හීනෙකට යනවා. ආයෙත්තට ආයෙ හීනෙකට යනවා. ආවන්න එතනදී ඒ යෝගාචරය මේ විඥාණය විසින් රූපේ නැතිතන වේදනාව නැතිතන සංඥාව පදනම් කරගෙන සංඥා ප්‍රතිෂ්ඨාව කරගෙන නැවත මුල් ගන්න හදන කතිය. තේරුම් ගත්තොත් යෝගාචරය මේ විඥාණය පොර දාන්නෝ ඉන්නට ආහාර දෙන්න යන වෙනුවට මේ වැඩේ කෙලපීගෙන යනකොට යම් ආකාරයකට රූපයක වෙනකොට මම කටයුතු කළාද යම් ආකාරයකට වේදනාව නගනකොට වේදනා ගොජිතානක මම කටයුතු කළාද එතකොට මේ සංඥා කටයුතු කරනකොට මේ නොදැක්කා වගේ නොදැන්නා වගේ අර ගෙවෙමින් පවතින රූපයටම ආනාපානයට මෙහිට දීලා කටයුතු කරනවා කියන එක එසේ මෙසේ පුංචි පරිච්ඡේදයක්. ඒක තාමත්ම සූක්ෂම කරන්න ඕනේ. කොටින්ම කියදේ කවදාකවත් පළවෙනි සැරේ ජය ගන්න බෑ. කවදාකවත් එක සැරේ පාන කහනික තේරෙන්නේ නැහැ. කවදාකවත් එක සැරේ කමට අසුද්ධ කළ තේරෙන්නේ නැහැ. නැවත නැවත කරමින් පාව දෙන්නේ නැතුව දුරණක්ෂේපේ කරන්නේ නැතුව මේ තමයි බුද්ධ ධර්මයේ පාර ගිතා කාර්යයන් අතර මේක තමයි ගිහිල්ලා තියෙන්නේ. මේ වැරදුණයි කියලා කියන්නේ මට ඉස්සරහට මේ කරගන්න පුළුවන් මගේ ප්‍රභාවේ නැතිවීමක් නෙවෙයි. මේ తాවකාලික හොල්ලලා තැවෙලක් විතරයි. ඉතින් තරක් කරගන්න. ආය දවස් ගිහින් මේකට මොන දෙන්නේ? ආයත් මොන දෙන්නේ කරන්න කරන්න කරන්න මේ යෝගාවචරයට ඇති වෙන මේ ආත්ම ශක්තිය. එහෙම නැත්නම් දැරීමේ ශක්තිය මේ ලෝකේ මොනම විශේෂයක් නැහැ. මේ ලෝකේ තියෙන මොනම ශිල්පයක්වත් නැහැ. කඩු ශිල්ප, ධන ශිල්ප, රාශපදිනවා, බෝරුව පදිනවා, අලියලවනවා මොන ශිල්පයක්වත් නැහැ මේ ආත්ම දමනයක් තියෙන්නේ. අපිට ඕනෙයක් දමනය කරන්න පුළුවන් මේ කිලින් එන මේ සංඥාව. බුදු සංඥාවක් විතරයි. බුදු මායාවක් විතරයි. බුදු ලීලාවක් විතරයි. බුදු ශීලයක් විතරයි. බුදු මිලිගුවක් විතරයි. බුදුනාච වෙන්නේ මේ අඥා මිරිකුවක් වගේ. ඒ නිසා මෙයා මොන උලෙහිලි පැවක් මේ කය එනත ඉරියව්ව තමන්ට තියෙන සරණ පිට කරගෙන උගල නටලමයි ඉවර කරන්න තියෙන්නේ. මේ යකා නටවලමයි අරින්න තියෙන්නේ. නතර කෙරුවොත් ආය සංසාරයක් ඉන්නේ. මෙච්චර කරගත් එක නම් රූප පිළිබඳ යම් දක්ෂතාවයක් තියෙනවා. වේදනාවේ යම් දක්ෂතාවයක් තියෙනවා. මේ සංඥා පිළිබඳ එනකොට හරියට 50 50යි තියෙනවා. ඒකත් මේ පැත්ත. ඉතින් ඒකෙදී මේ රජුණත් රටවැසියෙක් වුණත්, දොස්තර කෙනෙක් වුණත්, ලෙඩෙක් වුණත්, ගුරුවරයෙක් වුණත්, ගෝලයෙක් වුණත්, දෙමළපියෝ වුණත්, දරුවෝ වුණත් හැම කෙනාම අත් දරුවෙක්ගේ තාත්තමටවත් අත් දරුවෙගේ මට්ටමටවත් නිශ්චිත කියන්නේ අන්තිම බෝධ. මේ ශේෂ්ඨය. මෙතන ගිහිලා පස්සලහන ගාන සතරක ඉදිරිපත් කළා. අපේක්ෂකයන් අතර ඉදිරිපත් කළා. පස්ස ගන්න ගාන ලක්ෂයක් අතර වෙනවා එක්කෙනෙකුට. යන්න බෑ. අපිට ඒ තරම් මනෝලෝක කවි ජීවිතේ. අපි ජීවිතේ දෙවි හදාගත්ත සුභකනාකට. ඒක හැම පැත්තෙම මනහයි. මනුස්සකම විතරයි ඉතුරුයි. ඥානකම ඉතුරු වෙන්නේ නැහැ, පිළිමකම ඉතුරු වෙන්නේ නැහැ. පැවිදි ඉතුරු වෙන්නේ නැහැ, දහිතම ඉතුරු වෙන්නේ නැහැ. බෞද්ධකම ඉතුරු වෙන්නේ නැහැ, අබෞද්ධකම ඉතුරු වෙන්නේ නැහැ. මෙතනින් යන්න යන්න නම් ඉතින් අපි හිතේ තියාගෙන ඉන්න ඔය තේරම දේවල්. මම ගෑණියෙක්, මම අම්මා කෙනෙක්, මම දෙවියෙක්, මම තාත්තා කෙනෙක්, මම රජ කෙනෙක්, මම බලුවෙලා, මම සිටිවිලි, මම ජීවන. ඒ තේරම දෙවද. කවුද කැමති? මුදු මේ හම්බ කරන ඔච්චර මහන්සිලද? ඒ පොදිය නැති කරන්න බිම තියන්න ගියාම මට හිතෙන්නේ හැබැයි කුමාරයා මේ Tamangeම දරුවා වනේලාලා කොටන්න කැමති වෙන්නේ. මේ මගේ ලේ මගේ ආත්මේ මගේ මස් අනිලාල කොටනවා වගේ මේ අපි සංසාරේ එකතු කරන අප දේවල් ඉතින් එක සැරයක් කොටලා හන්නවත් නෙමෙයි අද පරියන්කදී දීලා නැගිටලා ගිහින් පහු වෙන්න ආයෙ හෙම්මත් කළා ආයෙ දෙනවා හරියට වමාටලා කාකම් කියනවා කවල කවල කවල කවල මේ ගෙනාව සංඥා අපි මේ ඇඳගෙන ඉන්නේ ඇඳිල්ල අපි මේ කරන නාටක අපේ මේ භූමිකාව මොන තරම් හාස්‍යයද කියන එක තේරෙනකොට යට තියෙන රෝමණලේ මොන ඩාංගර දැම්මා මොන උලියේ පැවත් මට තියෙන එකයි සතිය වඩා ගන්න කියන්නේ මේක හරියට දීයකින් ඉන්දර දෙනවා දන්න බලන්න මේක බුදුදහමට කියන්නේ මහාන මේක මම දැකලා තියෙන එකක් මම මේ පොරොබලක් මම කියන්නේ උඹලා මේක රවට්ටගත්ත පමණට මේක සංකර වෙනවා ඉතින් තාම සරල විදිහට නිකම්ම සෝපාක්කයක් කරනවා නිකම්ම නිකම් පටාචාර කෙනෙක් කියන්නේ. නිකම්ම නිකම් අමුලමාන කෙනෙක් කියන්නේ බැරි නෑ. ඇඳලා ඉන්නවා භූමිකාරංග පාඩ ගත්තොත් ඒ තාකල් උදාන්තර කල්පකරන මේ එකම දැන කටේ. ඊට පස්සේ තමයි ඔය කට්ටිය ඉවරුනාට පස්සේ තමයි සංස්කාරයගේ වැඩ පිළිවෙල වෙන්නේ. මේ ප්‍රශ්නයක් අහලා දුන්නා සංකාරපත්‍ය විඥාන විඥානපත්‍ය සංකාර කියන කතාව. ඒක හරියි බුදුජානනාථගේ තියෙන ඒ සුවිශේෂත්වය නැත්නම් විශිෂ්ටත්වය පේන්න පටන් අර ගන්නවා. එතකොට තේරෙනවා මේ මේ අපි මෙතෙක් කල මේ නව නිර්මාණ කියලා. අපි මෙතෙක් කල මේ ප්‍රගතිය කියලා. යමක් කරනවා කියලා මොනවද කරලා තියෙන්නේ. බුදුජානනාථේ සඳහන් කරලා තියෙනවා ඒ මිත්‍ත්‍ිට ආවට පස්සේ කියන දුවට මේ අරමුණ ගෙවම් කරගෙන ගිහිලා එහෙම මේ ඇඟ නලියනවා. ඒක නිකන් හරියට මේ කච්චි කබලකට තල ඇට ටිකක් දැම්මා වගේ අබ ටිකක් දැම්මා වගේ චිචි චිචි චිචි ගාලා රැටන බව විතරයි දැක්කේ. ඒකේ සංඥාව හීන දකින්න වගේ මිරිගුවක් වගේ මායාවල් වගේ මැජික් දර්ශන වගේ ඉලසෙල්ලම වගේක් කරනවා. යහනකොට බුදුසසුනේ සඳහන් කරනවා මේක නාමයේ රූපය කියලා කියන්නේ මෙහෙම විශ්වාස කරන්න බැරිය ආදිශ්‍යකදී කරාගෙන දෙයක් කියලා තේරුම් ගත්තොත් ඒ වගේම මේ සපතේවීම සඳහා අපි ලෝකේ තියෙන සේර්ම ජඩකම් කරලා මේ තියෙන විඳනය මේ වේදනාව අමාරුකදී කිසිසේත්ම අඩේකට ගන්න තරමක් හයියට එකක් නෙවෙයි. ඒ සංඥාව කියන තනි කර මායාව, තනි කර මුලාව. මෙහෙම ඉන්නකොට ඒ යෝගාවචරය යංච චේතේති යංච පකප්පේති යංච යන්ති චේතේති යන්ති චේපකප්පේති තං විඤ්ඤාස තිතිය ඒකට යාකට රූපය පිළිබඳ වේදනා පිළිබඳ සංඥා පිළිබඳ අවස්ථාව ගන්න බැරි නම් විඥාණය ඒ යෝගාචරයගේ හිතවිලි પરම්පරාව යන්ත චේතේ යමක් තමයි චේතනා කරනවා යන්ත පත්තේ යමක් ප්‍රාර්ථනා කරනවා යන්ත පකප්පේදී යමක් හිතනවා නම් අන්න ඒක ප්‍රධාන කරගෙන විඥානයේ කුඤ්ඤ ගහගන්න බලන්න. ඉතින් යෝගාවචරයට එතකොට සැක හිතෙනවා. ඒ හොඳතෝ නැති විඥානයේ පතර වෙන්නේ. එහෙම නැත්නම් හිතනවා මේ විදිහට මම කරලා මම අද්භූත වහන් වෙන්න ඕන නැත්නම් මේ ධ්‍යානයක් ඇවිදින මට මේ ධ්‍යානෙ වේවා. ආදි වශයෙන් එක එක එක දේවල් හඳුනා ගැනීම අපිට පෙරේ. ඒ හැම පෙරවීමක් කරන විඥානේ ඒක ධර්මීම කරගන්න. ඒ නිසා ඒ වෙලාවට යෝගාවචරය හැසිරිය යුතු ආකාරය බොහොමයන් කඩේ පරිචයන් තුනක් පමණ වෙලා තියෙන්නේ බුද්ධජනනාතුගේ ගිරිමාන්ද රූපේ සඳහන් කරලා තියෙනවා සබ්බ සංඛාරේෂු උපය උපාදාන චේතසෝ අදිඨානා විනිවේදා තං පජහන්තෝ විරමති නෝපාදියන්තෝ මේ සංස්කාරයන් පිළිබඳව ක්‍රියා කළ යුතු ආකාරය නැවතත් මතක් කරනවා මේ යෝගාවචරය මේ වෙනකොට රූපේ විදිහේ යම් දක්ෂකමක් වෙනවා සියුම් වෙද්දි ක්ෂය වෙද්දි වැය වෙද්දි නිරුද්ධ වෙද්දි අභිගමන කරන්න පුළුවන් එතකොට මේ වේදනා නටන්න ආරම්භ කළා දාන්න ඔබ නටපන් මම ඔබ නටවට මම ඔබේ කුණ ගන්න පදොල්ට මම නටන්නේ මම රහතු ඇට නතරට මම දිගට යනවා අපේ දිග කරන්නේ දුකේ කරන්නේ ඉතින් සින්න ආදාන මේක ඇත්තද බොරුද මායාවක්ද හීනයක්ද ඒකෙත් පිටියට පස්සේ උපේ උපාදානා චේතස අධිඨාන අවිනිවිධානුසය උපේති කියලා කියන මොකක් කරි ඉල්ලන ඔල්ලල්ලගෙන බලන්න ඒ ඉල්ලෙන්ටම දරන්නේ රෝගය ගෙවිලි වේදනාව ගෙවිලි සංඥාවක් ගෙවිලි ඒකට මොකක් කරි ඉල්ලෙන්නම ලා ගන්නවා ඒ දේ ගගේ ගන්න යන මිනිහා පිළිගහක් කරි ඉල්ලෙන්න හදනවානේ උපේති පාදීයති අලබදාරක් හිතට එන මොනම දෙයක් හරි ඒක හරි කැහැට වැටෙන ගුණක් වගේ කැවෙන්න පටන් ගන්න කැවෙන හැම දෙයක්ම විඥානය දඩ වීම කරනවා උපේ උපාදාන චේතසෝ අධිඨාන හිතින් අධිෂ්ඨාන ඇති කරගන්න අපේ අපේ මුළු ජීවිතයේ මොකක්ද අධිෂ්ඨාන ඇති කරගන්නේ අර පුංචි කාලේ මේ දොස්තර කෙනෙක් වෙන්න මිස්ටිසර් මාස්ටර් කෙනෙක් වෙන්න අහිවිදවන් කෙනෙක් වෙනවා. අයියෝ මතකනේ අපි හස්කුල දවසට ගෙන් තිබ්බමගේ චූස්ලා වෙන්නේ ඇයි? ඉක්කොලෙන් ගන්න. දැන් හම්බුනට පස්සේ දැන් මොකද වෙලා තියෙන්නේ? දොස්තර වෙනකොට දොස්තර වෙනවා. එච්චර. යාපාර ලැබපු දේ ඉල්ලපු දේ හම්බුනට පස්සේ අපි අදිෂ්ඨාන කරේ මේකද කියලා හිතනවා. ඕනෙම දෙයක අදිෂ්ඨාන ශක්තිය තියෙන්නේ නොලැබෙනකම් විතරයි. ලැබෙච්ච ගමන් බැරිමේ හුලක් යාවා. දැන් ඒ වෙනකොට තව දහසක් අදිෂ්ඨාන ඇති කරගන්නවා මට මේ කාර්යයෙන් අල්ලපු දෙයක් ඕනියක් කරලා වෙන්නේ මම ඕක ඇති කරලා. මේක ගෙඩිය පිටුම නෑ. තමයි ආන්දෝල. ඒක ලැස්ස. ඒක නැත්තම් අසුබ ලකුණක් දැක්කම හැම දෙයකම අදිෂ්ඨාන කරනවා මිසක්. තබන තබන අදිෂ්ඨාන හරියනවා. ඒක තමයි උඩ දෙන්න තියෙන ලොකම දඩුව. ජයසේ සඳහන් කළා තියෙනවා. ජීනේ කදලියක් දානවා. කික් කරේ මොනවාරි ඉල්ලනවා නම් උට ගෙඩිය පිටින් දීපන් ඒකට ගැහුවට වැඩිය හපක්. ඇති වෙන්න දෙන්න ඉල්ලන දේ. සමහරවිට ඕකද කෙරෙහි ජීවිතයක්. දරුවෝ දෙන්න ගන්න තමන්ගේ රාජ්‍යයේ දුප්පත් මිනිස්සෙක් පිළිගැති දරුවෝ දෙන්න කරගෙන යනවා. ඉතින් මාර්ගාවට පණිවිඩය. ඉතින් රජුරෝ මේ මිනිහයි දරුවෝ ගෙන්න ගත්තා. එන්න ගත්තට පස්සේ අනේ බලනකොට මේ තමන්ගේ මොන ගොඩයි මිනිබිරි. ඉතින් රජු රෝහි වයිඩ් පස්සේ අනේ මේක මේ මේ තන්ත්‍ර කරපු මෝඩ වැඩක් මේ දරුවෝ කිව්දරුවෝ මුන්ට මේ මොකද කරලා තියෙන්නේ කියලා අරමං චරිත උඹට මොනවද ඕනේ දරුවෝ බඩ ගිහනවා ඒක ජාතිය ජාලතුමාට කතා කරලා අපච්චි අපි දෙනකොට ලංසුවක් තිබ්බදී ඒ ලංසු මිසක් අපිව ගලවන්න බෑ කිව්වේ මොනවද කිව්වේ මේ දෙන්න ගලවන්න නම් දරුවෝ දෙන්න ගන්න නැතෙක් මට වස්තු දෙන්නේ කියලා. ඉතින් මාත් දරුවෝ කිව්වා දුවත බවන කතා කරලා උඹට මතකද දේශාන්ත රජුට දරුවන් ගන්නකොට දන්සුවක් දුන්නා. එහෙමයි එහෙමයි. මොකද්ද මේ දරුවා කියන එක ඇත්තද එහෙම. උඹට මේ අතෙක් වලට වස්තු දුන්නොත් දරුවෝ දෙනවද? හරි. එතකොට ගිවිසුමකට එනවා. අතෙක් වලට වස්තු දෙන්නේ. අතෙක් වලට වස්තු දෙන වස්තු කිරණ කන් උට ඇති වෙන්න කන්න දුන්නා. කාලයකට වෙලා නැහැ. ඉවරයි. ඉස්මුත් හැම කාලේ බඩගිනි හිරෙන්නේ ඇති වෙන්න මනසුන නැතයි වස්තු තමයි තේ දරුවොත් තමයි ඕනේ කොට ඉල්ලන දේ දෙන්න ඊට වෙලෙද නොදෙනකම් ගන්න නොදෙනකම් ගන්න ඒ සාපේ මුළු ජීවිතේම කියන්නේ හුදු ඒකත් කවුරු හරි අපේ ඔළුවට දාපු අදිෂ්ඨානයක් මිසක් ඒක චිත්තක්ෂණයක් ජීවත් වෙන්නේ ජීවත් නැති චිත්තක්ෂණ අපි ඉන්නේ අනාගත අදිෂ්ඨාන බලාපොරොත්තු හීන ලෝකෙ මිස මේ වර්තමානවත් මේ කයේ හිටපන් කිව්වම අයියෝ ඔකත් මොකද ඒක නෙවෙයි වැඩි. මම මේ දොස්තර කෙනෙක් වළංගු වෙන්න ඕනේ. ඒකද හම්බ කරන්න ඕනේ මේ නිකන් ඉතින් මේ කයි දිහා බලන්නේ ඕක මොකක්ද? මේ භාවනා කරන්න ඇවිල්ලත් මොනවද කරන්න කියලා බලන්න. මේ කයේ මෙච්චර ලස්සනට නිවන තියෙද්දී ලක්ෂිකුත් එකක් අදිස්ථාන වුණේ අපේ හිත කොයි වෙලාවෙත් දුවන්නේ. බුදුන්සේ සඳහන් කරනවා ඔබ රූපෙන් ගැලවෙනකොට වේදනාවෙන් ගැලවෙනකොට සංඥාවෙන් ගැලවෙනකොට යන්ත්‍ර ප්‍රකප්පේදී යන්ත්‍ර තේජේදී යන්ත්‍ර අධිඨාති විඥානස ආරම්භන මේ තමයි විඥානස කියන්නේ ඒකම අරමුණක් කරන නිසා කියනවා උපය උපාදාන චේතස අධිඨාන අභිනිවේදා අපි ලැබෙන දේවල් වලට බැහැ ගැනීම කරනවානේ මේක මගේ කැලේ මේක මට එපයි කියලා මේකට අපි කියන්නේ ඒක දර්ශන විද්‍යාවේ මෙහෙම විස්තර කරලා තියෙනවා අපිට දී ඇති මොහොතක් ගන්නකොට අපි හිතුවට සතුටක් ගන්න දෙන්නේ අපි කානිවල් එකට ගිහිල්ලා ඉන්න නැත්නම් චිත්‍රපටයක් බලන්න ඉන්නවා නැත්නම් පාටිකට ගිහිල්ලා තියෙනවා ඊළඟ ඉන්න වෙලාව අපිට රූප තියෙනවනේ ඕන තරම් මේ පාටිය තියෙන කට්ටිය මේ ඇඳගෙන නාල වගන පින්න වගන රූපලාවන්‍ය කරගෙන ඉන්නේ ඒක පෙන්න වෙන්න නැති නිමිෂ වලදී මන්දියාවක් තියෙන අපිට රූප වල අඩුවක් නැහැ. ඉතින් ශබ්ද ගත්තොත් බටහිර සංගීතයේද ආශාකර සංගීතයේද ඕනි සංගීතයක් ඒ ජීවිත චිත්තක්ෂණය ලැබෙනවනේ. ඒකේ නාසයට සුවඳ හඩුගඳක් තියෙනවා. හැබැයි සෙන් සුවඳක් තියෙනවා. ඒ රූප ඒ සාමාන්‍ය රෝගේ දැනවට ගියාම අඩු නැතු ඒක තියෙනවා. රසමසෝල වශයෙන් ඉන්දියන් කෑමද, චීන කෑමද, බටහිර කෑමද මේ දේවල් කෑමක් තියෙනවානේ. පහස වශයෙන් මුට ඇතුළේ පුටු කොට මෙන්න දාස් දෙමිලි ඔක්කොම තියෙනවානේ. ඒකට මේ රූමේ මේ අනේ මම මේ පාටියට ගියා වන්දයි අනේ නගේ ඒක නරකයි අද මේ හිතවිලි තියෙනවා දැන් මේ හයක් දේවල් තිබුණට රූප බලන්න ඇහැයි නාසය සදාන කනයි නාසයයි දිවයි කයයි කියවට එක සැරේට ගන්න පුළුවන් එකයි කියලා කවුද දන්නේ මේ හයක් තියෙනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශය. මේ මනසට මේ හයක් දුන්නා. හයෙන් ගන්න පුළුවන් එක. දැන් මේ එක මොකක්ද කියලා තෝරන්නේ මමද නැත්නම් ඒක දෙයන්නාට මට තෝරලාද නැත්නම් ඒක හේතුඵල ධර්ම කියනවද කර්ම ශක්තියක්ද කියන එක කවදාවත් හිතෙන්නේ. මේ හයම දුන්නට පස්සේ ගන්න එකත් ගන්නවා එකක් ගන්න ඕකෝකයි. ඒ ගැනීම මට ආශක්තිය තියෙනවා. මගේ අධිකාරියෙන් තියෙනවා. කවදාවත් නැහැ. මේ හයක් දීලා බලන්න තේරෙන්නේ. හය බලන්න සංවිධියේ හයකුත් තියෙනවා. කුසෝත ධාන ජීවක් හය මන. රූප සද්ද ගන්ධ රස ස්පර්ශ. පුජනික කිතරා කරෙන්නේ. මම කියන්නේ දුන්නට ගන්න දවසේ ඔක්කොම බඩු වටේ කියලා මැදි පොඩි එකා තියෙන කතාවක් තියෙනවා අපේ ගෙදර දවල්වල පොඩි කාලේ. ඒ කොයි එක මේක ගණිත කියලා අම්මා දන්නේ දැන් තාත්තා දන්නේ ඒක ගන්න. අනිවාර්යයෙන් මේ හයම දුන්නට පස්සේ එකක් තෝරනවා කියලා කියන්නේ ඒ චිත්තක්ෂණය පහ ප්‍රතික්ෂේප කරනවා කියන එක අපිට මතක් කරන්නේ. අපිට ඕනලා දිනන තෝරගත්ත එක ඉක්මනට මනසට කරගෙන ඉක්මනට බුද්ධි විඳිට යනකොට මේ හයක් තිබිලා එකක් තේරුවා තේරුව නිසා මම තේරුණා මම ඒකට අහු වුණා ඒක මට අර පහම නැති වුණා ඒ නිසා මේ බොහෝ දේවල් දුන්නට පස්සේ එකක් නොතෝරා සිටින්න මට බැහැ මට හික්මීමක් නැහැ මට ඕනේ ඉක්මනට මගේ කොටස කුට්ටිය කරා කඩා ගන්නකොට මහක් අයින් වෙනවා මෙන්න මේ විදිහට දේවල් ගොඩක් දුන්නාම ඒක සකස් කරගීම සංස්කරණය වීම කරන චෛතසිකයක තමයි සංස්කාර කියන්නේ. විඥානේ බලාගෙන ඉන්නවා. මේ හයම ගන්න විඥානෙට බෑ. විඥානේ එකවරකට එකයි ගන්න. ඒ ගන්නදී තේරීමේ ශක්තිය විඥානෙට නැහැ. තේරීමේ ශක්තිය තියෙන්නේ සංස්කාරවල තියෙන චේතනාවට. මනස පාඩේට තියෙන විතක්කේට. ඒ චෛතසික තුනින්ම ප්‍රධාන තනගන්නේ චේතනාව. ඒ නිසා මේ විඥාණයට දෙන්න ඕන දේ තෝරා දීමේ, පෙරා දීමේ ශක්තිය තියෙන විඥාණයට සංස්කාර තෝරා දෙන එක මතකයි විඥානේ පාඩේ. මේ සංස්කාර මෙච්චර කුලක් වෙලා හදිසියෙ තමන්ගේ කුට්ටිය කඩාගන්න එක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේ විලාදී තෝරන්නේ නැතු ඉවසගන්න ඔක්කොම දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඒක නම් කොච්චර ඉන්ද්‍රිය ගමනක් තියෙන්නේ. ඒක නම් කොච්චර බය නැද්දවත් තියෙන්නේ. දැන් කොච්චරක් සීලේ නෙවෙයි කියනකොට මේක මේ සීලේ ගැන කය වචනේ දැන් මේ හිතේ. ඒ කියන්නේ දෙයක් තියෙද්දී ඒ දේ දිහා කලබල නොවි යොසුන දතියට අපි උපචාරය කියනවා. අපි කියන්නේ ආස්තිලෝක ධර්ම කම්පාන වීම කියලා. ඒකේ තාම සිම් පරීක්ෂණ කරන්න අපි අවිල්ල තියෙන්නේ. සංස්කාර අපිට ස්පර්ශ නොති වහා පැනලා එකක් තෝරලා ඒක විඥාණයට සම්බන්ධ කිරීම කෙනෙකුට විඥානික අවස්ථාව ගන්නවා මේ කටයුත්ත ඉස්සුරු ලන්න ඉඩක් නොතබා රූපෙන් සද්දෙන් ගන්ධෙන් රසෙන් පැන පැන පැන පැන ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් පැන පැන යන ගමනේ කිසිම බුක් කීපින් එකක් නැහැ පොත්තදීම කාලෙද සතිය විතරයි බුක් කීපින් පටන් ගන්නවා. බුක් කීපින් බැලුවොත් බලවමනකට වැඩි ආපමයි. කිසිම චර්යාවක් කිසිම ආධ්‍යාත්මයක් නැහැ. කිසිම පැටර්න් එකක් අල්ලන්නේ මේක පණිනවා. ඒ නිසා සංස්කාර සංස්කරණය නොකර සිටියෝ. සංස්කාර දේවල් දෙවීම චිත්තක්ෂණ විනතර කරනවා. විඥානයේ විසින් අවස්ථාව ගන්න එකට විඥානය කර වෙනවා. විඥානට ආහාර නැතුව යනවා. විඥානයේ පොහොර නැති වෙනවා. නමුත් අපි තියෙන මේ ඩක්කමුක්කුව අවිද්‍යාව තණ්හාව කොච්චරද කියනවා මෙන්න කෙනෙක් අල්ලගන්න ඉස්සෙල්ලා ජහාකට කුට්ටිය ගලනවා. ඔය කුට්ටියම කැඩෙන්නේ එකයි අල්ලන්න පුළුවන් එක සැරට ඒක ඇල්ලීම නිසා පහක් ප්‍රතික්ෂේප වෙනවා ඒක පිළිබඳව අයිති අපිට කොහොමඩක්වත් නැහැ. ඒක තෝරමත් එක්ක මේකට අපි වහයක වහකට දෙන්නේ කොච්චරද කියනවා විඥාණය අර අහිණිකට පත්වලා තිබෙන විඥානේ වාම විස්තරය අනකයි දැන් තවත් තුනකට විතර ඉස්සලා අපි ඉඳසනයක් ගත්තා. සක්මන් කරනකොට රුබින් කුරුල්ලෙක් දකිනවා. කුරුල්ල දකිනකොට මම දන්නවා. එළ දැනගන්න පුළුවන් නම් මේ පයේ කාය ප්‍රසාදයේ තිබිච්ච දැනීම, ගැටීම, දැහැපීම ඒ විලාය මගේ හිත පැහැරගෙන ඒ චක්කු ප්‍රසාදයෙන් පැන. දැන් එතකොට අර කයේ තිබුණ කාය විඥානේ චක්කු විඥානේ වඩපත් වෙනවා. එතකොට මේ කයේ තිබුණ ස්පර්ශය පොට්ටබ්බ ධාතුවේ පාඨවි ධාතුවේ ස්පර්ශය වෙනුවට රූප ඇහැට වැටීම තෝරා ගැනීම කෙරේ මගේ වුණාට නෙවෙයි මට වල තියෙන ධර්මනේ. මම යටපත් කරගන්නේ මත් කරගන්නේ මේ කුරුල්ල දිහාට යන්නේ. ගිය ගමන් ඉසුගුලන්ට නැතුව විඥානේ ටක් කරලා කාය විඥානේ පාඩ චක්ක විඥානේ වඩපත් වෙනවනේ. ඉතින් මේක අපි දන්නේ නැහැ. ඊට පස්සේ අපි කරන්නේ කුරුල්ලගේ දිග මෙච්චර, පල්ල මෙච්චර, හද්ද මෙච්චර ඉතින් ඒක නිමක්න වෙනවා. එතකොට අපිට මේ අතහැරලා ආවෝ. අර නික්‍රී චිතන, අර නිර්මලතන, අර ക്ഷേම භූමිය අපිට නැති වෙලා අපි ශීඝ්‍රයෙන් නෝකන කුසල් රාශියට කිරීම සඳහා රූපේ අභිරමණය කරනවා. මුත් යම් වෙලාවක යෝගාවචරයට සතිය තේරෙනවා නම් නැත්තම් බයලජ්‍ය දෙකට තේරෙනවා නම් එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවරයට තේරෙනවා නම් අඩේ මම ඉන්න දැන් අපිට ඉන්නේ වෙන්නේ. ඉඳගෙන රූප බලමින් කියලා. එයා යෝගාවචරය ආය කාය විඥාණයට එක ගත්තා. ස්පර්ශයට එක ගත්තා නම් ඒ යෝගාවචරයට මේ සම්බිලා තියෙන මේ අලුත් ക്ഷേම භූමිය නිසා යාර දැනගන්න සලක බලන්න පුළුවන් වෙනවා මේ වෙලාවේ තීකුරුලා ඉන්නවා ඒක. හැබැයි හිතේ තියෙන ගීනත නිසා නෝපන්න මුසල් නොයිපදුනා. නමුත් දන්නතෝ හිත සංස්කාර වලට ඉඩ දුන්නා සංස්කාරය කැමති දැන් මේ පය බලන එක කම්මැලි වෙලා නිතර වෙලා එපා වෙලා කම්මැලි වෙලා නැති. ඒ නිසා අර දකින්න රූපෙට පයි. අයින එක විඥානයේ වැඩක් නෙවෙයි. ඒක තන්නේ කර සංස්කාර කරලා දෙන්න. ඒ සංස්කාර වල අනින්නේ රූපය දැකීමේ වැඩි තණ්හාවක් ඇති වෙන නිසා, වැඩි මාන්නයක් ඇති වෙන නිසා, වැඩි මමීකු වෙන නිසා. නැත්නම් අවිද්‍යාව නිසා. ඒ නිසා අවිද්‍යාව නිසා සංස්කාර අපි නිවේසනාසුලට කරකට කරනවා. අත්කරලා විඥානයේ කියන ඔබ මේ වැඩේ කරපන්. ඉතින් සංස්කාරයේ තෝරලා දෙන එක තමයි විඥානේ ගයි. දැන් හොඳට මතක තියාගන්න විඥාන සංස්කාර කියන්නේ විඥානේ දරුවෙක්. විඥානයේ තියෙන හිතේ චෛතසිකයක් විතරයි සංස්කාර. නමුත් ඒ සංස්කාර විඥානයේ හසුකරගෙන වැඩි තණ්හාව තියෙන කෙනාට වැඩි මාන්නය තියෙන කෙනාට වැඩි දෘෂ්ටිය තියෙන කෙනාට මෙහෙමගෙන යනවා විහරකෙක් අල්ලගෙන ආශ්‍රමවත් ආගෙන ඇදගෙන යනවා ඒ නිසා අපි සංස්කාර ලෝකේ ගත්තොත් කිසිම න්‍යායයක් නැහැ කිසිම චාරයක් කිසිම ලැජ්ජයක් නැහැ ඒක හොඳට දැක ගන්න පුළුවන් හීනයක් බලන වෙලාවේ බයලජ්ජ නැහැ. ඒක හොඳට ටිකක් කරබීම ටිකක් බොන්නේ. ඒ බයලජ්ජ නැහැ. ඉතින් අපි හිතන්නේ මේ රිමදුර පාණයෙන් තමයි යන්නම් අර කියන ස්ට්‍රෙස් එක නැහැ කරන්නේ. සුරාවත් ඒ රසය. බොන පඩි දනන් මිස නොබොන අමනියන් කෙසේ දැනගන්නේ කියලා බීලා කියලා. මොකද මේ ආතතියෙන් ඉඳගෙන මේ ආනාපානෙම කර කර වම දකුණු බල බල ඒකම හරි දල්. ඒකේ හරි බෝරි. හරි කම ලේලයි මොකක් හරි එකට ඩෝප් වෙනවා. ගොනේ කාට බලනවා. කුඩු ගහන කාට බලනවා. බැබි ගහලා තියෙන කොටකට යන්නේ නැහැ. ඔත්තෙදි මොකොත් නැහැ. ඒක නිසා බුදුදහමේ සඳහන් කරලා තියෙනවා රූපේ වේදනාවේ සංඥාවෙන් හිත වේදගතතර පස්සේ සංස්කාර විඥාණයට අවශ්‍ය දේවල් තෝරා දීමේ අග්‍රපුරෝහිතය වෙලා එහෙම නැත්නම් චේතනා පහල කරලා අදිෂ්ඨාන පහල කරලා උපේ උපාදාන ඇති කියලා. අර විඥාණයට ආතබෝතනතු ඉන්න විඥාණයට ස්ථාවර ලැබලා දෙනකොට ඒ සංඛාර පච්ච විඥාන කියන මේ කටයුත්තේදී මේ තමන්ගේම දරුවා මේ මහා මිනිස්යාව නමගාරනේ සංස්කාර විසින් විඥාණය නමගාරනේ හැටියට බලනකොට තේරෙනවා යම් කිසි කෙනෙක් මේ නිසා සියලු සංස්කාර සංසිඳලා නතර කරන්න ගියොත් එයාට පිස්සු හැදිලා එහෙම නැත්නම් ඥාන විභාගීය තීදීනසා යෑමකට ඒක කරන්න බෑ. නමුත් මේ විඥාණය ඉල්ලෙන්න ලක්කතු ඉන්න වෙලාවේදී රූපවල දක්ෂ වුණාට වේදනාවල දක්ෂ වුණාට සංඥාවල දක්ෂ වුණාට දේරෙන්න බැරි තමයි විඥාණය සංස්කාර කියලා කියන්නේ. ඒ නිසා මේ වෙලාවේදී යෝගාචරයට එන මොනම අදහසක් ආවත් මොනම දෙයක් කරන්න හිතුණා චේතනාවක් පහළ වුණා. ඒ හැම එකම විඥානයගේ පැවැත්ම වැඩි කරන්න හේතු වෙන නිසා යන්ත චේතේති යන්ත පකප්පේති ආරම්භණේකන් හොත විඥානස තිතිය. මේ බව දන්නවා. මෙන්න මේ කියන මේ ආකින්ජඤ්ඤායතනෙ මුරුකු වගේ වචන මම ආයෙත් කියනවා ආකින්ජඤ්ඤායතනෙ වගේ කියන මොකුත් දැස්සෙන්න කියාට පස්සේ යමක් නොකර සිටීම කියලා කියන්නේ චේතනා පහළ නොකර සිටීම. චේතනා පහළ කරන තමයි මේ ඔක්කොම වටකට තියෙන්නේ. චේතනා පහළ නොකර ඉන්න නම් ඒ යෝගාවචර දැනගන්න ඕනේ චේතනා කියලා කියන්නේ සංස්කාර වලට නම සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා නිච්චා එනිසා හිතාමතා යමක් කරා නම් සියල්ලම දුක. සියල්ලම අනිත්‍ය හේතු. නමුත් අපේ අයිතිවාසිකම අපි කියන්නේ මොකද්ද? මට ඕන දේ මට කරන්නේ නැත්තම් ඒක තමයි මානව අයිතිවාසිකම. ඔකට වල්බුරු ජාතකයක් ඌ නැති කරන්න නම් දෙවියන් වහන්සේ තියෙන සීලාචාරයන් දිනොඹ කරගන්න කිව්වොත් ඌ කරන්නේ සීලින් සාගන්නවා. ඉතින් බුදු දානන් වහන්සේ මේ කාය වචන දෙක හික්මවන සීලය කරහා මේ ගෙනියන්නේ මනසේ සංවරය පිළිබඳව මනසේ සංවරයේ රහස්‍යගත ස්ථානය තමයි අපේ මේ චින්තන රටාව අපේ චේතන අපේ අදිෂ්ඨාන අපේ කල්පනා ප්‍රකල්පනා අන්නේ ඒ ටික එතනින් මේ ලෝකික ගලව ගන්න පුළුවන් නම් ඒ යෝගාවචරයේ භාවනා ජීවිතයේ අන්තිම සියුම්ම හික්මීම තමයි මේ රුචි අරුචිකම් දෙක පාවා දෙන්නේ. අපි මෙතෙක් සංසාරේ මේ ගමන ආවේ මේ රුචි අරුචිකම් දෙක විසින් මෙහෙවන ලකුණු. ඒ නිසා මේ රුචි දියාව අරුචි දියාව භාවනා හික්මීමක් වශයෙන් බුද්ධ ගෞරවයක් වශයෙන් සීල ගැඹුරු වශයෙන් සති අන්තිම කෙලවර වශයෙන් මේ අකමැති දේ ආවත් මේක මම ඉල්ලාගත්ත දේ නෙවෙයි මේ ආපු දේ නෙවෙයි ඕක දෙන්න රැක ගන්න එපා. එනතම මේ රුචිතේ නෙමෙයි ඒක ආඩම්බර වෙන්නත් එපා. මේ ආපු දෙය කියන්නේ මේ රුචි අරුචි දෙක. විශේෂයි නොසලෙන තැනට යම්කිසි කොට යන දුරණ යව උත්තරී මනුස්ස ධර්මයක් කියලා කියනවා. මනුස්සයා යන්නේ. මනුස්සයා මේ තමන්ගේ රුචි අර්ථය වෙනුවෙන් ඕනම ජඩකමක් කරනවා. ඕනම ජඩකමක් කරනවා. ඒකයි කිසිම බයක් ලැජ්ජාවක් නැහැ. ගේ මනාප ඉෂ්ට කරගන්න පුළුවන් නම් කොල්ලෙන් හරි මල්ලෙන් හරි වැඩේ කරනවා. බුදුජානනාංශයේ දෙන මේ ඉක්මීම රූප වේදනා සංඥා වලින් දක්ෂ වෙච්ච කෙනා ඒ කඩෙන් පැනපේ කරනට මේ සංස්කාර පිළිබඳව තියෙන ඉක්මීමේදී තියෙන්නේ ඒ සංස්කරණයක් වෙන්න දෙන්නේ නැතුව චේතනා පහර කරන්නේ නැතුව නෑ වුණා වගේ යොදක්කා වගේ යොදන්නා වගේ බෝඩියක් වගේ මිනිහ මල මිනිහක් වගේ මේක දිහා බලන්න නිසා බුදුන් ඉස්ලාම බුදු වෙච්ච ගමන්ම කරපු දාන පාඩේ තියෙන දාන පාඩේ තියෙන්නේ අනේක ಜಾති සංසාරං සන්ධාරිෂම් නිදි සංඝාකාරං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනක් පුන මේ ගේ හදන මායක මේ වඩු අල්ලන්න මං ಜಾති සංසාර අනේක වරයක් ගියා අඳුනේ නැහැ මේක ಜಾති සංසාරං සන්ධාරිෂම් නිදි සංධාවණේ කරා මේක හදලා කාලෙට සහකාරණ කවේ සන්තෝ දුක්ඛාජාති දුක්ඛාති සංසාරේ වෙද්ද සහකාරණ දික්තෝසි දැක්කේ මේ සංපේ රූප වේදනා සංඥා නතර කරගත්තට පස්සේ සංස්කාර විසින් විඥාණයට එදිකවහද නැහැ සංස්කාර කියන්නේ චේතනා චේතනා කියන්නේ ප්‍රාර්ථනා අදිෂ්ඨාන කල්පනා ප්‍රකල්පනා මෙන්න මේ කල්පනා කරන නතර කරන එක නෙමෙයි මෙතන කතා කරන්නේ මෙන්න මෙතනයි ගැටේ තියෙන්නේ සීලේ අන්තිම කෙලවර තියෙන මේකයි මේක අදාගන්න නැතුව සීලයක් ගැන කතා කරනවා නම් ඒක බුදු මතු පිටතෝබණයක් කරනවා සීලේ අන්තිම හරපට්ටිය තියෙන්නේ තරක් විවිධකට ආවට පස්සේ තෝරණ ගතිය මනාපමනාප තියෙන ගතිය කොච්චර උඩ පැනලා මම මේ තීන්දුව කරන්න හදනවද නමුත් එයා කරන්නේ මට සුබ සිද්ධිය පිළිගන්නේ මම සංසාරෙට බලනවා මං ලව්ව જાතිය බෝ කරනවා. මං ලව්ව මේ ආරක්ෂක සංවිධාන කරන්න. මෙන්න මේකට අහු වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් සංස්කරවල කියන්නේ පහළ දෙන්න කතිය දැක් ගන්න පුළුවන් නම් කාකාරං දිට්ඨෝ සීපුණගේ යන්න කාණතේ තප්පාතේ පාතපාපක ගහකෝටන සංකතං දිසංඛාරක තච්චිත. මගේ ඒක සංස්කාරයන්නේ නෑ. තවදුරටත් සකස් කෙරෙන්නේ. ඒ ඕන දෙයක් පාරක්. මෙන්න මේ විසංඛාරගත හිත කියලා කියන්නේ එන ගහත තෝපිටිනක් වගේ පාළුදනක් නෙවෙයි. Tamange හිතට දහසකුත් එකක් නම නිර්මාණය වෙනවා, ප්‍රගතිශීලී අදහස් එනවා, තලසුන් වෙන එක දිහා බලලා එන්න අරින් දෙවනතර කරන්න යන්න එපා. මේ එකක්වත් අඳින්න නැතුව, මේ එකක්වත් කන්නේ නැතුව, මේ එකක්වත් කරපින්න ගන්න නැතුව, මේ එකකට ඔක්කත් උපකරණ සාකච්ඡා තාත්තන් කරන්න නැතුව බලාගෙන ඉන්න පුළුවන් මේ බැල්මද තමයි විපස්සනා කරන්නේ. විපස්සනාවේ අන්තිම කෙලවර තමයි ඒ දිහා බලන්නේ පොට්ටෙක් බලනවා. බලාගෙන හිටියනොත් අන්ධෙක් වගේ හැසිරෙයි. දැක්කේ නෑ අහන්නේ. අහගෙන හිටියම මොකද කීක নানা ආකාරයෙන් මත්තරියාද කියනෝනේ. ඒක කරලා ගන්න හිමලා කපුටට කියපු ටික කියනවා. කාන්නේවත් නෑ. කාන්නේම නෑ. ඉච්චේ අවුලට වැඩි දින්නුම් ගන්න ඕනේ නෑ. ඉවලවන්නත් නෑ කීක කියලා. ඉබ්බ ගවුණා කොක්කු දෙන්න අරගෙන යනකොට නැද්දකින් තොගිට මොනවාද වෙලා කියන්නේ කට ඇරියනේ ඉතින් අර මුළු ගමන මේක ඊට පස්සේ කොක්කුගේ වෙන තියලා ගලක් උඩ වෙලෙන් තන තැරි ගිහිලා මරණ පරීක්ෂණ කරන්න කවුරුත් උන්නේ නැහැ විතරදී මේ අහුවෙන අහුවිල්ලකින් බලන්න කොච්චර අසරණද කියලා බලන්න කොච්චර අනාථද කියලා බලන්න මොකද සම්මතනද කියලා මම මේක දන්නව බබා ඔක මම කොල්ල දන්නව ඔක වෙන බබා මම දැන්ලා කාලා ඉන්න බවත් දන්නවා නමුත් ඒක මේ දෝෂයක් නෙමෙයි මේ සංකාරගත හැබැයියක් තියෙනවා. පුළුවන් නම් අන්නේ තින්ට යනකම භාවනා ගෙනියලා දැක්කට නොදැක්කාදී අහුනට නෑනාශේ දැනුනට නොදැන්නාදී ඥානයට උඩ මොඩේක්ෂේ මලමිනියක්සේ හැසිරීම කියන විතරයි විසංඛාරගත. ඒ සංස්කාරයෙන් නැහිට විසංඛාරගත චේතන ඥාන කය පජ්ජලා ඒ කාමාන්තික තෘෂ්ණාව කරා මෙතන මේ රුචි අරුචි දෙකහා තමයි තණ්හාවේ තෙතමනේ ඉන්නවා. ඒකකමනේ ඉන්නේ මුලින්ම අර යමක් තේරීමේක තියෙන පැනලා දෙන ගතිය කියන අවිද්‍යාව හරහා. පිටපැමිණෙන ඕන දෙයක් ගන්නවා නම් යාගේ පරිසරහණයක් වෙන්නේ නැහැ, අසල්වැසියට දෝෂයක් වෙන්නේ නැහැ, චිත්ත පීඩාවක් වෙන්නේ නැහැ. මොකද තමන් වෙත පැමිණෙන්නේ බබාව හම්බ වෙන්නේ ලබාව පදවියට නෑ. මේ පිටිවිදරුවෙක් කොහොනේ ගෑනුදරුවෙක් කොහොනේ කියන මේක ඉතින් අවශ්‍යතාවයක් නෑ මේව ලබා ගන්න හැටි පුළුවන් අපිට අපිට ඒකම ඒක නිකන් කෙනෙහිල්ලක් අපි අපිට ඕනේ මේක ටිකක් අක්කලා උඹලක ටිකක් දාලා දුරු බලලා ෂේප් කරගන්න නේද මේ පුංචි මේ දේ කොච්චර විදවිල්ලක් විදවන්න වෙනවද කියලා මේ දෙන මල දාන කාලා නිකන් මම කියන්නේ කියන්නේ අයියෝ රසක් අඳුරන්නේ නැහැ වගකීමක් නැහැ රසාස්වාදයක් නැහැ ඕම නිකන් නෝන්ජල් වෙලා පොරවද්ද. ඉතින් මුද්‍රණයන් බාගට ඉන වෙන පොනක් බලන්න. අනේ තොපිටක් තියෙන දැනුමක් කියලා එකක්. තියෙන දරකට හොද්දට කැපෙන පියකින් යන ගන්නවා. ඒ සියලු දැනුම කරන්නේ සකස් කිරීම සංස්කෘතිය කිරීම. ඒ නිසා මේ ලෝකයා විසින් මේ නව නිර්මාණ සඳහා තැවිදෙනවනේ. ප්‍රගතිශීලීත්වය සඳහා තැවිදෙනවනේ. හොඳක් කියලා දෙන්නේ නොබෙල් එකක්. බෙල් එක තියෙනකක් වෙන දුන්නොත් තමයි නොබෙල් ප්‍රයිස් දෙන්නේ. මුතු දැන් මාසිට මොනවද දෙන්නේ කියලා හිතනවා මේ විච්චක දෙයක් උගන්නපු බුදුහාමුදුරුවන්ට. අද ඔය නොබෙල් ප්‍රයිස් මණ්ඩලයේ බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරන්නේ කොහොමද ඇගේ දෙයිද? උන්දලට බුදුහාමුදුරුවෝ මේ කරපු දෙයක තෑගි දෙන්න විනිශ්චය කරන්න තියෙන අයිතිවාසිකම මොකක්ද? කියනද නැත්නම් අයිතිවාසිකම මේ වගේ සියල්ල දක්නාවෝ සියල්ල දක්නාවෝ දන්නාවෝ සර්වඥාන්සේ නමකට තෑගි දෙන්න ඒ නිසා තෑගි දෙන හැම කෙනෙක්ම කරන්නේ තෑගි ගන්න කාට වැඩි ලොකු වෙන්න ඕන නිසා කට්ටිය තමයි තෑගි දීම කරන්නේ. ඉච්චා එතන දින එකම රහසයි තියෙන්නේ. තෑගි දෙනම ලොකුයි තෑගි ගන්නව කාටවත් වැඩි. ඒ සඳහා ඉස් දැසිස්ම කියන ඒ අයියෙන්නේ නැතිවනේ කොයි ඉතින් ඒ නිසා මතක තියාගන්න සර්වඥාන්සික මේ ධර්ම වලට අපිට ගෙවන්න දෙයක් එකක් කරන්න පුළුවන් ගෙවන්න අර වගේ මේ ආශ්‍රව ප්‍රසාර සංසිද්ධ තමයි වගේ තැනකට ආවට පස්සේ යමක් නොකර සංස්කරණය නොකර චේතනා පහළ නොකර අදිෂ්ඨාන නොකර උපේපාදාන නොකර ඉන්න පුළුවන් නම් එක චිත්තක්ෂණයක් ඉන්න ගෝකලා වොන්නේ එක චිත්තක්ෂණයක් ඉන්න පුළුවන් නම් කිසි සංඛාරගත හිතක් ඒක තමයි ගී හැදෙන වඩුවට දෙන්න උත්තර. ඉතින් අපේ ඇරණ කවියෝ කියලා කියනවා කන්දේ ගෙදර නයිදේටයි කියන්නේ කැඩෙන එළවලු බුදු කොටක හදන්නේ ගයක් කර ගයක් නාදා සිටින්නේ ගෙන් ගිය දාගෙට ගිනිලා තැවෙන්නේ කන්දේ ගෙදර නයිද කියලා කියන්නේ පංචස්කන්ධේ නායකයන් වෙන බුදුදානයටයි මම කියන්නේ කැඩෙන ගෙවල් බුදු කොටක හදන්නේ නෙමෙයි තෝරක් නැතුව මේ සංස්කාර දෙන මේ ලනුව උච්චාරිකම් දිගේ මේ සීමාන්තිකව මේක අනුමත කරනකොට කුහෙන සංසාරේ කියලා. දෙදෙන ගෙවල් නොකොට මනස හදන්නේ. ගියක් කර ගියක් නාදා සතියින් දැන් අර ගිය කරනවනේ කරන ඉෂ්ටකම් කිච්චක්ෂණයක් කියලා තමයි අලුතින් ගියක් හදන්නේ නේද? ගෙන්ගියේ ලක්කට ගෙනිලා තරන්නේ. ඉතින් ඒක කොහොමද පශ්චාත්තාප නැති? ඉදා කියපු සිව්පදේක පවා රාගතාවුණක් නැහැ. මේ පංචස්කන්ධ පිළිබඳ කතා කරන්නේ. ඉතින් සිංහලෙන් වශයෙන් අපිට මේ කවියක් ඇහෙනකොට එවැනි කවියක් ජාතික සංස්කෘතිය වලපත් කොච්චර බුද්ධාභාසයක් තියෙනවද? පැල් කවිය පැල් කවිය. කන්දේ විතර නයි දෙයකයි කියන්නේ කැඩෙන ගෙවන්න බොමුකට හදන්නේ කියලා. දැන් අපි මොනවද අපේ දරුවන්ට උගන්වන්නේ? මුදම ගෝලී මානසික දෙයක් කියන්නේ ඒකල අහුවක් කල් පාවිච්චි කරන හොඳ මඩ වැරෙන්න ගියක් හදපන්. ආච්චිට ගන්නවා. බුදුහාමුදුරුවෝ කියන කෙනෙක් ඉච්චයි. දැන් බුදුරජාණන් වහන්සේ කරදපු ජේතවනාරාමයේ සුවඳයි මේ මේ රාජගිරිය කෝ අසුවතර කියලා වනසතර කියලා වේදන් කරපුවා දැන් කියව ගඩොල් ටිකක් හිතෙන්නේ තියෙන්නේ. දැන් මේ හදලේවා කැදෙන බව දැනගත්තට පස්සේ නම් මොනව හැදුවත් කමක් නෑ. මේ ආඩම්බර වෙන්නකොට අදකම මොඩ ඔටුන්න දාන්නේ මොඩකමටනේ. ඒ ජමිට පුළුවන් වේද මොහොයි වේද මාංශල මාංශල මාංශල දුවට මේ අරමුණ හොඳටම සිුම්මිනවල රූපාකාරයේ හෝ වේදනාකාරයේ සිුම්මිනකොට එමක් නොකර තපසෙක් වගේ ගල්බමුණෙක් වගේ විදිය බලාගෙන ඉන්නක පුරුදු කරලා මේක මගේ බබාට කියලා දෙන්න මගේ දරුවට කියලා දෙන්න මගේ දෙවෙනි පරම්පරාවට කියලා දෙන්න. දැන් හිතනවා මේ ධර්මතම සමාජයේ දුෂ්කරයි. ඒ විතරක් නෙවෙයි. මේ වැරදි ටික තේරෙම හොඳ දේ විතර බලන්න. සබ්බේ සංඛාර දුක්ඛ ජීවත් මේ මේක නාස්තික කතාවක්, විනාශ කතාවක්, උච්චේල කතාවක් කියලා කතා කරනවා. මොකද කාටරි පුළුවන් මේ මේ ත්‍රිපිටකයේ කියන මේ අබේ සංඛාර දුක්ඛ පිට වෙනස් කරන්නේ නැහැ. මොකද ඔය එක එකනේ මැරිච්ච පස්සෙත් ඇවිල්ලා කියන්නේ අනිච්චා සංඛාරා ආදවය සම්මියෝ පච්චිතා නිරුද්ධන්ති තේරං ගෝබලමෝ සිකෝ උච්චේලත් අනිච්ච ජීවිත පොඩ්ඩක් අඩු කරන්න කියවට නතර කරන්න බෑ මේ රුචි අරුචි කම් දෙක. ඒකේ මනුස්සකම කියනවා. අපි මිනිස්සු වශයෙන් රුචි අරුචි කම් එකයි. මම ගෑණියක් එක්ක යනවා පිරිමියෙක් එක්ක කතා කරන රුචි අරුචි කම් දෙක නඩු කරන්නේ. මම බැගිත් එක්ුණා මම ගියේ වුණා මම සිල්වත් එක්ුණා මේ හැම එකෙදීම මේ රුචි අර්ථකම අවසන් කියන මානව රුචි අර්ථකම අපි වැසන කදාක පරිසුදුෂි කදාකක් නිකුලරත් වෙන්නේ කදාකක් මිනිස්සු අතර කුලල් කා ගැනීම වෙන්නේ අපි ඒක වළක්වන්න බෑ හැබැයි මං මේ මගේ තියෙන තකතිරුකමින් තව කෙනෙකුට දුකක් නොදෙන්න මේ රුචි අර්ථකම් දිග සමාජයෙන් අහලා කැමති දෙයක් කරන මිසක් මේකට ඉතර වුණොත් සද්දේ එකමයි දෙයකට කියන්නේ කියලා කියන්නේ. ඉතින් ඒක තවදුරටත් යන්න බෑ කියන සැකයෙන් තියෙනවා. පරිවිතනවා මේ විදික කරන ආපු අපි කතාවල් සාධන සාකච්ඡාවට මේකෙන් පරිතිකයන් නිගමනයක් එහෙම නැත්නම් සම්පීඩනයක් කරන්න පුළුවන් වෙයි කියලා එහෙම වුණා නම් අහනායෙමුයි දේශනායෙමුයි වැඩක් කරලා තියෙනවා. ඉතින් සියලු දෙනාට ඒක හරි පාඩක දාලා අපි භාවනා කෘත්‍ය අවුරුද්ද සම්පාදනය කර ගැනීමට ශක්තියක් ධෛර්යයක් බලයක් තේසීමකට දේශනාවක් හේතු වාසනා වේවා ආසනාවේ ලක දේශනාට කියන අතර කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාට දෙවියන් සරණ වේවා අදයි අපි විනාඩි දෙකක් ගන්න බලාපොරොත්තු වෙන්නේ තාවතාචාරී ගාථා සජ්ජායනා කිරීමේ මේ උපයාට ගන්නවද සියලුම කුසල සම්භාර වස්තු සියලු ලෝක සත්‍යයන් විශ්ේ සදා වේදා වේමට මුදිතා ජීවිතේ අනුමෝදනා ශීර්ෂය එතාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සතියේ ආනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සම්මේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එතාවතාචරම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ආකාශට්ටාච බුම්මඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රකන්තු ශාසනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගාමිත්‍තිකා පුඤ්ඤන්තං අනුභෝධිत्वा චිරං රක්ඛන්තු දේශනා ආකාශත්තාච බුම්මත්තා දේවානාගාමිත්‍තිකා පුඤ්ඤන්තං අනුභෝධිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං ඥාතිනෝ කුසිතා වന്തു ඥාතයෝ ඉදංකෝ යාති නමෝතු සුඛිතාං ඉදංකෝ යාති නමෝතු සුඛිතාං තුඤාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාග සමාදමු සාරං සමාදමු හෝතු යාවති පාරමතියා ඉමිනා පුඤ්ඤ කම්මේන ආරණියා සමාදු සතං සමනාගමෝ හෝතු ආරණියා ඉමිනා පුඤ්ඤ කම්මේන ආමේවා සමාදු සතං සමනාගමෝ හෝතු ආරණියා සාදු සාදු සාදු